ඉතින් මේ ධර්ම දේශනා අවස්ථාවක් අපේ ජීවිතේට බොහෝම වෙනසක් ඇති කරන්න පුළුවන්. එහෙම නැත්නම් හැබෑ වෙනසක් ඇති කරන්න පුළුවන් චිත්තක්ෂණයක්. ඉතින් චිත්තක්ෂණය උපයා ගන්න අපි කොච්චර මහන්සි වෙනවද කොච්චර කාලය ධනෙ සමීය ගත කරනවද කියන එක ඒවා සංවිධානය කර නැතුව දාන්න. ඊට පස්සේ ඒ සඳහා සදී පැහැදීමේදී අපි සියලු වැඩ කටයුතු පැත්තක තියලා මේ වගේ විශේෂයෙන්ම සීලයක් සමාදන් වෙලා හිත අලුත් කරගෙන ඒකටම මේ පේවෙන මේ සැදී පැහැදී සිටින කටයුතු කියන්නේ ධර්ම ගෞරවය කියන්නේ. ඉතින් මේ ධර්ම ගෞරවය යම් තාක්ද ඒ තාක් අපට ඒ ධර්මයේ උකහා ගැනීමේ හැකියාවක් ඕජාව විඳ ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ එක බණක් එක ස්වාමීන් වහන්සේ නමක් ඉදිරිපත් කරගෙන කළාට අසන එක එක්කෙනෙක් උකහාගන්නේ තම තමන්ගේ ඒ ධර්ම ගෞරවය, ඒ ශ්‍රද්ධාව, ඊට කලින් ධර්මයේදී කියන ගතිය අනුව නිසා මේ තමන්ට ඇහෙන කොටස තමන්ට තේරෙන ගතිය වෙනස් වෙනවා, බොහෝ වෙනස් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම හිතා ගන්න ඕනේ අපිට මේ හම්බ වෙච්ච අවස්ථාවේදී මේ ඇහෙන ධර්ම කොටසවල හැකිතාක් දුරට කණ යොමාගෙන හිතන මාගෙන වෙන අන්‍ය වේිත නොවි මේ ධර්ම කොටාසිට අපිට අසන්න ලැබේවා. ඒ වගේ මේක අපිට හිතේ ධාරණය කරගන්නත් ලැබේවා. ඒ දෙක සාර්ථක වීම හරහා මේ ජීවිතයට මේක සම්බන්ධ කරගන්න. එහෙම නැත්නම් අපි ගත කරන ජීවන රටාවට මේක සම්බන්ධ කරගන්න ලැබේවා කියලා අපි ඒ කටයුත්තට සැදී පැහැදුනොත් ධර්මයෙන් අපිට ලැබෙන ආනිසංස වැඩි වෙනවා වගේම අපි ශාසනයට ඒ හරහා ලොකු ආදර්ශයක් ලොකු සේවාවක් කරනවා ඉතින් මේ වගේ බණ අහන පිරිස සැදී පැහැදී සිටගෙන බණ කියනකොට බණ අහනකොට එයත්ංග හිිර දෙනාව සිත් පහදින තාලෙට මනදොල සපිරෙන තාලෙට ධර්මය දේශනා කරනවා කියන එකත් ලේසි නෑ. ඒක බොහොම දුෂ්කර කාරණාවක්. මොකද අපි වින්න රුචිකත්වයක ඉන්න විවිධ මානසික මට්ටම් වල ඉන්නේ ඇත්තෝ. ඒ නිසා උඟක් වෙලාවට මේ ධර්ම දේශනා කිරීම හරහා මති මතාන්තර වල අඩුපාඩුකම් වරදවා වටහා ගැනීම ධර්මය නියෝජනය වෙන්නේ නැති දෝෂ ඉතිරි. ඉතින් ඒක නැති කරන්න තියෙන එක ක්‍රමයක් තමයි තමන්ගේ මත ප්‍රකාශ කරනවට වඩා සර්වචන් වහන්සේ විසින්ම ඉදිරිපත් කරන ලද්දක් අපේ ශක්ති ප්‍රමාණය විග්‍රහ කර ගැනීමේ කටයුත්තක් කරනවා. ඒ නිසා හැම වෙලාවෙම ධර්මයක් දේශනා කරනකොට අපි සර්වචන් වහන්සේ ශ්‍රී මුකෙන් දේශනා කරන ලද පාඩයක් ඉදිරියේ තියාගෙන ඒකේ අදට ගැලපෙන බාධාර්ථය අනුවයි අපි මාතෘකා සපයා ගන්න. ඉතින් මම මේ පිරිස ගැන කල්පනා කරනකොට මේ පිරිසෙන් මට ධර්ම මාතෘකාවක් ඉදිරිපත් වුණේ නැහැ. මම තෝරාගත්තේ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ විශේෂම සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේ සංග්‍රහ වෙලා තියෙන ඒ සූර්ය සූත්‍රය. ඉතින් ඒකදී සරුවචන් වහන්සේ මේ කරන දේශනාව සමස්තයක් වශයෙන් බලනකොට ආධුනිකයන් සඳහා කරන දේශනාවක් නොවේ ටිකක් දුරට නැත්නම් දැනටමත් වැඩ පටන් ගත්ත යෙදී සැදී පැහැදී සිටින පිළිසකට කරපු දේශනාවක් කියලා පැත්තක තියෙනවා. එක විදියකට. අනිත් පැත්තෙන් බලනකොට එවැනි මේ ජීවිතයේදීම හැබෑ වෙනසක් බලාපොරොත්තු වෙන කෙනාට ඒ අමතර බයක් ඇති කරන්නේ නැතුව සරලව ඍජුව දැන් දැන් මේ වැඩේ පටන් ගන්නත් මේක යම් යම් උපදේශ තියෙනවා. ඒ නිසා අපි මේ පැය ඇතුලේ මේ බණ අහනකොට මම මේ කලින් බණ අහලා නැහැ මම භාවනා කරලා නැහැ මම දන්නේ නැහැ කියලා එහෙම හිත නරක කරගන්න ඕනක මොකුත් නැහැ. ඒ වගේම දැනට බණ භාවනා කරපු කෙනෙක් ඉඳලා අනේ මේ තාමත් කතා කරන්න මේ මූලික පන්ති විතරනේ අපි වගේ ටිකක් ඉස්සරහට යන කෙනෙකුට මේකේ අහන්න කියක් නැහැ කියලා එහෙම අතාරින දෙයක්වත් නැහැ. ඒ නිසා ඒ ධර්ම දේශනාවදී කියනකොට මුලින් පටන් අරගත්තාම ටික ටික ටික ටික ක්‍රමයෙන් ගැඹුරකට යන ගතියක් තියෙනවා. ඉතින් සර්වචන්නාංශයේගේ ඒ අනුභව ශික්ඛා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා කියන විදිහට මේ දේශනාවේදී සර්වචන් වහන්සේ කාටත් වගේ නිදර්ශනයක් කියන හරපාලයි ඉදිරිපත් කරන්න හදන අදහස ඉදිරිපත් කරන්නේ. ඉස්සල්ල මේක සූර්යා ඉර මුල් කරගත්ත නිදර්ශනයකින් පටන් ගන්න නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා පසු කාලෙක ඒකට සූර්ය සූත්‍රය කියලා තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි කියලා කියනවා සරුවචනන්සේ කොහොම කාටත් තේරෙන්නේ සූර්යස්තපික්කවේ උද්‍යත උදයතෝ ඒතම් බුබ්බංගමං ඒතම් බුබ්බ නිමිත්තං යතිදං අරුණුක්කං මහනි මේ සූර්ය උදාවට මේක පූර්ණ නිමිත්ත වෙනවා පූර්ණංගම වෙනවා මොකද්ද අරුණ නැකී සූර්යයක පාරට අන්ධකාරය කපාගෙන මතුවෙන්නේ නැහැ. අර තද අන්ධකාරය තිබුණ දවස සූර්ය උදාවට කලින් ටික ටික ටික ටික ආහස රම්බ පහ ගැන්විලා අරුණුවන් ගැන්විලා සුදු වෙලා ඒ වර්ණ ගැන්වීමට පැය භාගයකටත් වැඩි නිකන් වේදිකා සකස් කිරීමක් වගේ පෙරදිගහන සකස් කරලා තමයි සූර්යා එබී බලන්නේ ලෝකේ දිහා. ඒ නිසා කාට වුණත් පේනවා මේ වගේ ස්වභාවික සිද්ධි. සිද්ධ වෙන්නේ ක්‍රමානුකූල විදිහකට. ඒක සිද්ධ වෙන්නේ යම් යම් හේතුඵල ධර්ම නැත්නම් චිත්ත නියාම ධර්ම, නියාම ධර්ම වගේකට. ඒ නිසා අපේ මේ ජීවිතයේ ධර්මානුකූල දිහා බලනකොට කිසිම දවසක ආදිසි අනතුරු නැහැ. ඒ ඔක්කොම සලසුමක් තියෙනවා පිටිපස්සේ. අපිට පේන්නේ හදිස්සියේ වගේ මේ දේවල් වුණා ඒක අපිට මොනම තාලකින්වත් කල්ැතුව සරසු කරලා වළක්වා ගන්න බැරි වෙනවා වගේ කියලා සමහර ආමනිවලදී කාර්යවලදී අපිට පශ්චාත්තාප වෙනවා මේක සර්බලදාරි දිව්‍යන් වහන්සේ කෙනෙක්වත් පිළිපස්සුදා කරනවාද ඇයි අපිට මෙච්චර මේ ආගමික ධාර්මික ජීවිත ගත කරද්දී අපි අමලිකාර කරවෙන්නේ එහෙම නැත්නම් අපිටත් ඇටිය ධාර්මික ඇත්තන්ට මොකද මේ ධර්මයේ හරියන්නේ මෙන්න මේ වගේ දේවල් බලනකොට අපි හදිසි තීන්දුව වලට කියොත් ගුඩ තියෙනවා මේකේ গুপ্ত දේවල් තියෙනවා තම සර්වචනාංශයේ දකින්නේ සර්වඥා ඥානේ ඒ සෑම දෙයකටම න්‍යාය පත්‍රයක් තියෙනවා. මේව සෑම දෙයකටම ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා. අනුපූර්ව ප්‍රතිවදාවක් ඒකට පෙන්වන්නේ සූර්යා උදා වෙන්නේ ඉස්සර වෙලා අරුණ නැගලා අහස සුදු පාට වෙලා දිස්ස ගන්න තමයි සූර්ය උදා වෙන්නේ. ඒ වාගම සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ ධර්මයට යෙදීම නැත්නම් ධර්මයේ අවබෝධයේ පැත්තට අපි යනකොට යන ධර්ම ප්‍රවාහයක් තියෙනවා. ඒක සූර්යා වගේ බලනවා. පුදුමාකාර දිස්නයක් තියෙනවා. නමුත් ඒ දිස්නේ එක සැරේ එක රැයින් එක බණකින් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ටික ටික ටික ටික ලකුණු පෙන්නලා තමයි වගේ ගැඹුරු ධර්මයකට අපි අපි මේ ගත කරන පෞද්ගල ජීවිත වගකීම් බර ජීවිත විඳලා බෝධිපක්ෂේ පැත්තට ධර්මයේ පැත්තට ගන්න මොෝධියට අවබෝධයට යන්න. ඉතින් සර්වචන් වහන්සේ ලක්ෂණයේ වගේ ගැඹුරු එක්කෙනෙකුගේ సంతානය තුළ සිදුවෙන ගැඹුරු විපස්සනා ඥාන වර්ධනයට සමත සමාධි වර්ධනයට අනෙකුත් ඉන්දිය ධර්ම වර්ධනයට පුංචි සමාජික කාරණාවක් කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ ආචාර ධර්ම. අපි ගත කරන ලෝකේ ඉන්න ඉතසෝසාරතන කාටත් වැඩ සලසන කල්යාණ මිත්‍ර ඇතුළත අපිට යම්තා ප්‍රතිඵල ලැබෙනවද ඒ විනුවත අසත් ධර්මයේ අසුකරන පාපමිත්‍තික සුබෝ ඒ හා සමානම අපිට හානි කර දේවල් සිද්ධ වෙනවා එතකොට පාපමිත්‍ර ආශ්‍රේ අපිට නිවන ධර්ම තමයි වැඩි ඒ ඉපොදිය තුන අකුසල් රාශියට සම්පතන සිනම් කරේ නිවන කියලා නැත්තම් බෞද්ධයන් අතරින් මේ කාමච්ඡන්ද ව්‍යාපාර තීන නිකුත්තු කුච්චි ඉලෙවි පිචිචාකේ නිවර්ත ධර්ම. ඒ වෙනුවට කල්යාණ මිත්‍ර ආශ්‍රයකට අපි වැටුණොත් ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය සමාජික ධර්මයක් වුණාට එයාගේ මනස මොලේ ජීවන රටාවේ පැහැදිලිවම බුද්ධ ධර්ම ධර්මකට වැඩෙනවා. ඒ නිසා බුද්ධංග ධර්ම ධම්මා සත්‍යස්වෝධි පාක්ෂික ධර්ම වල සුගතියට අවබෝධයට ඇතිහිය දැකීමට යථා වූ ඥාන දර්ශනය පහළ වෙත හේතු වුණාට ඒ සියල්ල හටගන්න සියල්ල විප්‍රවේශී දෙන්නේ හදාන්න තාසු ඒක නිසා භාවනා කරනකොට තේන්න තියෙන බුද්ධික වැඩක් තමයි නම් දකින්න ආත්මාර්ථ සම්විවරක් වලින් නමුත් මේ භාවනාවට යමක් පෙළඹෙන කෙනා එහෙම නැත්නම් ධර්ම මාර්ගයට පෙළඹෙනකොට ඒක සිද්ධ වෙන්නේ එතන පැහැදිලිව අරසසයිතු ගැඹුරු අහම්බය. සම්පතේනාටම මේ ධර්ම මාර්ගයට පිළිපැසීම පෙළඹෙන අහම්බය. ඒ අහම්බය මේ ඉදිරියට සමාජ ජීවිත ධර්මය, කල්යාණ මිත්‍යාමෝහී ඉතින් මේ කල්යාණ මිත්‍යා අනිකුත් මිත්‍යාන්ගෙන් වෙනවර දැන ගැනීම තමයි මේ natural selection කියලා කියන්නේ. ස්වභාවික වරණය අත ලක්ෂයක් එකක් අවසකට මිනිස්සු හම්බ වෙනවා. හම්බ වෙනකොට මෙයා තමයි මේ ධර්මයට මොකද යොමු කරන්නේ සත්‍යයට යොමු කරන්නේ. එයා ආදර්ශයක් ඇති කරන විතරක් නෙවෙයි අනිකායට පෙරට ගමන් කරන කෙනෙක් වාටපත් වෙනවා කියලා ඒ කල්යාණ මිත්‍යා වෙන්කොට දැන ගැනීමේ ශක්තිය අපේ ළඟ ඥානගතව තියෙනවද කර්ම ශක්තිය කියනවාද එහෙම නැත්නම් කොහොමද ඒක වෙන්නේ කියලා නම් තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා එකම කල්යාණ මිත්‍ර 10 15 දෙනෙක් හම්බුනට 10 15ම තෝරන්නේ එක්කනේ තෝරගන්න තෝරගත්ත ගමන් එයාට ඉතින් ඉඳලා ඒ ශක්ති සෝධිපාක්ෂ ධර්ම වැඩෙන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා අපි මේ කල්යාණ මිත්‍රාශ්‍රයට 100 100ක් මේ අමාරු ප්‍රශ්න ගැටියක් ලැබුවාට පස්සේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කල්යාණ මිත්‍යා කෙනෙක් තෝරම කෙනෙක් තෝරන්නේ මේකට මොනම විදිහකට වෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ කියන්නේ? සර්වඥාතු ලෝකේ පහළ වෙලා අරත් අප්‍රමාණ දවසකට පයින් යන 10 15 වෙනිදා. සම්පත එක බුද්ධලෙන් නිවන් දක්වන්න බොහොම දුරදී ගියා. ඒ අනාතරමක මිනිස්සු පන්පහස පූජා කරා, දැහැටි පූජා කරා, දානි පූජා කරා, උපස්ථාන කරා නමුත් බුදුආත්ම බව දන්නේ අල්ලගන්න දෙයක් නැහැ. ඒ නිසා අපිට තියෙන ප්‍රශ්නයක් අපිට ඉන්නේ පාප මිත්‍රයෝ අපිට කල්යාණ මිත්‍රෝ නැතය කියලා අපි නිතරම ආඩපාඩි කියනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කල්යාණ මිත්‍ර හඳුනන්නේ කොහොමද කියන්නේ. ඒකට මොනම විදියකින්වත් මෙන්න මේ ලකුණෙන් අඳුරන්න පුළුවන් කියන්නේ විදියක් නැහැ. ඒක නිසා අද මේ වෙනකොට සමාජයේ පැහැදිලි පශ්චාත්තාපයක් තියෙනවා තමයි මිනිස්සුන්ට පිටං ගන්නවා ඒ දෙන්නේ සදාචාරයේ පිළියෙකට එන්නේ එන්නේ පාප මිත්‍රෝ දුරු වෙනවා කල්යාණ මිත්‍රෝ දුරු කරනවා අපි අසමයි අනාගතයි ඉතින් ඒකදී බොහොම ස්වාමීන් වහන්සේලා මේක කතා කරලා කියනවා කින්නත් කල්යාණ මිත්‍රෙක් අඳුරන්න නම් Taman තුල යම් තරමක කල්යාණ මිත්‍ර ධර්ම තියෙනවා. චීන කෙනාට තමයි අනිත් කල්යාණ මිත්‍ර ඊටත් වැඩි මේ කල්යාණ මිත්‍ර ධර්ම රකින්නේ මොන තරම් අමාරුකින්ද මොන තරම් ආදර්ශයක්ද මොන තරම් නිහඬ බණක්ද කියලා තේරෙන්නේ දැනටම යම් ප්‍රමාණයකට තමන් තුළ ඒ කල්යාණ මිත්‍ර ධර්ම වර්ධනය ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් අපිට සමාජයේදී හම්බෙලා කියලා කියනවා නම් මේකට හරි දුෂ්කාරී මේකට හරි මාසත්තුසාරි මේකට කල්ලාන්නතු නැහැ කියලා ඒ කියන කෙනත් අසත්තුසයි. ඒ කියන කෙනත් දුෂ්ටෙක්. යාළඟ නැහැ කල්යාණ මිත්‍ර දකපා තෝරගැනීමේ ශක්තිය. ඒ නිසා එයාගේ වචන තමයි ඒ එළියට එන්නේ. අපි එක එක්කෙනෙක්ගේ ජීවිතේ අපිට කල්යාණ මිත්‍ර හම්බෙච්ච දවස ගැන කල්පනා කළොත් අපිට මොකද්දෝ ක්‍රමයකට ඒ කල්යනා මිත්‍රත්වයට බැඳීමක් එහෙම නැත්නම් හඳුනා ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. මේක අපිට අම්මක් අච්චු කරන්න ප්‍රතිවල් නෙවෙයි. පාඩම් පච්චු පොත ගන්න ප්‍රතිකුත් නෙවෙයි. අනිත් එක මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. අමාන්නේ ඒ ඒ අහඹෝ ඒ කල්යනා මිත්‍ර අනුභවයේ තියෙන මේ අහඹෝ පාලනය කරන්න පුළුවන් ධර්මන්නේ. මේ නිසා අපිට අවශ්‍ය නම් සත්‍ය ස්පෝර්ට්ස් පාක්ෂික ධර්ම වඩන්න, බුද්ධ ධර්ම වඩන්න. අපි ළඟ කල්යාණ මිත්‍ර ධර්ම පුරුදු කරන්න ඕනේ පුරුදු කරනකොට මොන තමයි කතාන්ත දැක්කහම එයාට ආකර්ෂණයක් බැඳීමක් ඇති වෙන්නේ ඊට පස්සේ වැඩ ඉවරයි ඊට පස්සේ නිවන් දැක්කා වගේ තමයි සර්වඥයන්සේ 100%ක්ම කියලා තියෙනවා අපේ මෙච්චර මේ අමාරු භ්‍රමචර්ය ජීවිතය කල්යාණ මිත්‍ර සංස්කෘතියලා තියෙනවා අපිට කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා නැත්තම් අපි තාම මේ වතුරට බැලවත් නැහැ ඒක නිසා අපිට කොතරකදී මේ හැබෑ වෙනස සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ වුණාට පස්සේ තමයි මේක අත්දැකීම එකතු වෙලා ඉදිරියට ගමන් කරන්න යන්නේ. ඒ නිසා දැනට කල්යාණ මිත්‍රේ කම්ප වෙච්ච කෙනෙක්ගේ චරිත වැටෙන්න බලනකොට එයාට දැනගන්න පුළුවන් කල්යාණ මිත්‍ර හම්බුනාට පස්සේ අපි දන්නේ නැති, අපි පතපු නැති, අපි හිතපු නැති මේ බොද්ධංග ධර්ම අපිට වැඩෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපේ පරිවර්තනයක් ඇති වෙනවා රූපාන්තරණයක් ඇති වෙනවා. අනිත් අපි දැනගෙන ඉඳලවත් නැහැ ඉතර ගුණ අපි ළඟ තියෙනවා. එන්නේ එන්නේ ඒ ගුණ ටික වැඩෙන්න පටන් අර ගන්නවා. ඒක නිසා හැබැයි තේරෙන්නේ නැහැ. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය මිත්‍ර මිත්‍ර ප්‍රතිපලයක් අපිට ලැබෙනවා ඉස්සරහ ගමනක් ඇති වෙනවා කියලා. මොකද බුදුසසුන වහන්සේ කැමැති පෙන්ලා දෙන්න. අපි කොච්චර ඉඳගෙන භාවනා කරා පොත් එක වාඩි වෙලා පැය තුනකට පහයි හතට ඉන්න පුළුවන් නම් නැත්නම් අපි සක්මන් භාවනාව කරා එහෙනම් තමයි කෝක කාලීනව භාවනා මධ්‍යස්ථානවල භාවනා කරා අපිට මේ කල්යාණ මිත්‍ර හම්බ වෙලා මේ පිපිච්ච ගතිය පිපිච්ච ගතිය එහෙනම් හැබැයි වෙනස සිදු වෙනකන් අර බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැත්නම් ධර්මයේ ගැඹුර ධර්මයේ තියෙන ගැඹුරට වැඩෙන්නේ නැහැ ඒක නිසා මේ කල්යාණ මිත්‍රාශ්‍රේ බෝධිපාක්ෂික ධර්ම වැඩිවීමට පූර්ව නිමිත්තක්. පූර්වංගම වෙනවා. ඒ වාගෙන මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න වැඩෙන්න කල්යාණ මිත්‍රාගේ තියෙන සම්බන්ධය ඍතු සම්බන්ධතාවේ එන්නේ ඉන්නේ පටන් ගන්නවා. ඒක නිකන් අන්‍යෝන්‍ය ප්‍රතිවිද ධර්ම දෙයක්. කල්යාණිට ලැබෙනකොට බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා බෝධිපාක්ෂික ධර්ම වැඩෙනකොට අහල පහින කල්යාණ මිත්‍රත් ඔක්කොම මේක ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. නමුත් මේ වගේ පේශක් ඉදිරිපිටදී මට හිතන්න දිද්ද වෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ සාමාන්‍ය කුංචි ධර්මනේ ගැඹුරු කොටස. භාවනාවේ තියෙන ගැඹුරු කොටස ඒක නිසා අපදරුවා ගන්න. ඒ යුතුය කමිෂ්ඨ කරන කෙනෙකුට හරි අමාරු විස්තර ගන්න අපි මේ බුද්ධ ශාසනයේ දැනටම ඔය කියන කොණ්ඩංග මට්ටමට අපි ඉත ජීුණු වෙලා කියනවාද නැත්නම් මේ ජීවිතම් වෙයිද කියලා බැලුම් බලකට නම් සාධාරණ සැකයක් ඇති නමුත් කොච්චර ධර්ම පිළිබඳව සර්වඥාන්සේ මේ හඳුන්වා දීම දීලා කල්‍යාණිත ලැබුණා නම් ඊට පස්සේ කොච්චර ධර්ම වැඩෙනවා කල්‍යාණිත ලැබීම තමයි ධර්ම වැඩිීමේ පෙරණිමිත්ත පූර්වගම වෙන්නේ කියලා දැනගත්තට පස්සේ මොකද්ද මන්නේ මේ මේ සසුනේ මේ අරතේ පොච්චතර කියලා කියන්නේ කියලා ධර්මචර්යනාත ප්‍රශ්නයක් අහලා උන්වහන්සේ හරිම පුදුමයි ඉස්ලාම ඉදිරිපත් කරන්නේ සත්‍ය සම්පෝඥය. ඒක නිසා මම මේ ධර්ම දේශනාවේ දැනෙන කොටසක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොච්චක කියන බරපතල වචන දීගයකට සුවිශේෂ වෙන විශේෂණ පදේ තමයි සතිය. සතිය තමයි ඉස්සල්ලාම මොඤ්ඤංග ධර්ම වලින් ඉස්සරහට කියලා කියන එක. ඉතින් මේ සතිය පිළිබඳව මොඤ්ඤංග මට්ටමටපත් උනේ නැතත් ඒක ඉස්සරලා මේ සතිය පියවර තුනක් අතරකින් රූපාන්තරණය වෙලා ජීව වෙලා පරිණාමයටපත් වෙලා තමයි මේ මොඤ්ඤංග සත්‍යයක් වඩපත් වෙන්නේ. ඉස්සෙල්ලාම අපට මේ සතිය කියන වචනය එහෙම නැත්නම් මේ ගුණ ධර්මයේ හම්බ වෙන්නේ සිංහල බෞද්ධයා කරපචිත සතිපට්ඨාන සූත්‍රය. ඉතින් සර්වඥන් වහන්සේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පටන් ගන්නකොට ඉස්සල්ලාම කියලා දෙන සතර සතිපට්ඨාන. ඊට පස්සේ සතර ඉතිපා. සතර සම්‍යක් ප්‍රදානදී. ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම පහ බල ධර්ම පහ ඊට පස්සේ තමයි බෝධිඥාන ධර්ම වෙන්නේ. ඉතින් ඔතෙන්ට එනකොට මේ අපි සාමාන්‍ය සතිපට්ඨානයේ වඩන සතිය ටික ටික ටික ටික වැඩිලා ඉන්ද්‍රිය සතිය බාල සතිය බාටපත් වෙලා තමයි පොඥංග සතිය බාටපත් වෙන්නේ. ඒ පොඥංග සතිය බාටපත් වෙනකොට අපි ධර්මයේ ස්ථාවරය ලබලා තියෙනවා. ධර්මච්චිතිය ලබලා තියෙනවා. ඒ කෙනෙකුට මරණ අවස්ථාවේදී සීල කල්ුණත් සර්වඥන්සේ සඳහන් කරන ඊගාව ජීවිතයේදී අර ගත කරපු ජීවිතයේ ඉගෙනගත්ත සතිය ඊගාව ජීවිතයේදී තමන්ට දැක්වතුක පොලිය ලැබෙනවා වගේ සතුප්පාදේ ඇති වෙනවා. ඒක නිසා බුද්ධංග මට්ටමට නැති වුණත් සතිපට්ඨාන මට්ටමේ සතියක් කදාපේ ධර්මදේශනාවේදී සාකච්ඡා කරන්න කොහොමදයි කල්යාණ මිත්‍රක සම්බන්ධ වෙන්නේ? කල්යාණ මිත්‍ර සම්බන්ධයත් එක්ක බලනකොට සතිපට්ඨානයේ පවතින සතියත් එක්ක මේ ආචාර ධර්මයක් සමග මේ චෛසිකයක් සතිය කියන චෛසිකේ සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා බලකොහම දුරස්ස සම්බන්ධකමක් පේන්නේ. බැලු බැලමට සම්බන්ධයක් පේන්නේ නැහැ. නමුත් සර්වඥාන්තර පේනවා මේ දෙකේ තියෙන පුදුමාකාර ආකර්ෂණ ශක්තිය. ඒක නිසා මම වෙලා ගන්නම් ටිකක් මේ සතර සතිපට්ඨානයේ දක්වන මේ සතිය කියලා අපි සිංහල මේකට සිහිය කියලා කියනවා. මේකට ත්‍රිපිටකයේම තව සමානාර්ථ පදයක් තියෙනවා අප්‍රමාදී කියලා. මෙන්න මේ සතිය පිළිබඳව පොඩි පාඩම්පත්යක්. කොහොමද මේ සතිය අපි අඳුරගන්නේ? ඉතින් මේක මේ වෙනකොට නම් ලෝකේ බෞද්ධයන් බෞද්ධයන් අතර සියලු දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙලා තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් ඉතිහාසෙට කියලා බැලුවොත් අපි බුද්ධ ජයන්ති කාලේ වෙනකොට එහෙම නැත්නම් ඊට ඉස්සරහා අවුරුදු 300 400 කිසිම දවසක මේ සතිය කියන වචනේ බණකට කියවිලා නැහැ. අදාළක් නැහැ. මේක එච්චර ගැඹුරු බුදුදහමේ මූලික පාඩයක් බව දැක්වෙන්නලක් නැහැ. ඒත් එක්ක ඒ සතිය අපෙන් අමතක වෙච්චි සිංහල බෞද්ධයාගේ ඉතිහාසයත් එක්ක ඉතිහාස බෞද්ධයාගේ පිළිහිම ආර්ථික වශයෙන් පිළිහිම යටපීඨ වශයෙන් දේශපාලන වශයෙන් පිළිහිම සහ සමාජික පිළිහිම ඉතාමත් සමීප සම්බන්ධයක් තියෙනවා. කවුරුහරි මේකට PhD thesis එකට අරගෙන කල්පනා කරලා බලුවොත් අපේ ජාතික සාහිත්‍යයේ මේ සතිය කියන වචනය භාවිතයෙන් අයින් වෙන අයින් වෙන අපේ ජාතිය පිළිහිට හැකි ආර්ථික දේශපාලනයේ ඉස්සරහින් බොහෝම දෙතවත් බොහෝම ප්‍රවුඩ අපිට සිංහල කියන පුළුවන් ජාතියක ඉඳලා තියෙනවා ඉතින් ඒ නිසා මෙවැනි කාලයකට යටපත් වෙලා ආයේ මේ සතිය ඉදිරිපත් වෙනකොට මේ සත්‍ය පිළිබඳ දැනට අර්ථකථන දෙකක් තියෙනවා. එකක් තමයි සම්ප්‍රදාන පොත අපේ අටුවාවේ ඉන්න අර්ථකථන. අනිත් එක තමයි අද මේ වෙනකොට විද්‍යාවෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙන ඒ තාමත් නවීන පරිශන කරා සත්‍යෙට දීලා තියෙන අර්ථකථන. ඉතින් මේ දෙකම අපිට සිංහල බෞද්ධයාට තොරතුරු වාහ දෙකක්. මම ඉස්සෙල්ලා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන සම්ප්‍රදාන පොතේ සතිය කියලා කොහොමද වර්ණනා කරන්නේ කියලා අපේ තේරවාද ක්‍රමයේ අතු ආක්‍රමයට ගත්තොත් නැත්නම් අර්ථකථන පවතින සම්ප්‍රදාන තුන ක්‍රමයේ හැටියට මේ චෛතසිකය රූපයක් නාම ධර්මයක් කොහොමද ධර්මයක් වෙන්කොට හඳුනා ගැනීමේදී අනිකුත් නාම ධර්ම වල රූප ධර්ම වලින් ඒක ඉදිරිපත් කරන්නේ ලක්ෂණ රස පච්චපත්‍රාණ පදර්ථාන කියලා උපමාන හතරක් තිබෙනවා පළවෙනි එක තමයි මේ සති කියන්නේ චෛතසිකය නාම ධර්මය. මේ සති චෛතසිකයේ විශේෂ ලක්ෂණය මොකක්ද? අසත්‍යමත් හිත සතියේ නැති හිත නිතරම අරමුණෙන් අරමුණට ඇහැට කන්න දිවට නාසයට පැන පැන පැන පැන පැන යන හිත. ඒක කියන්නේ පිස්සුවෙන් වඳුරෙක් පිළිවිත් වගේ හිතක්. ඒක බලනවා එක්පස් සම්දානෝ ගඳ බලනවා රස බලනවා ආයෝ බලනවා කිසිසේත් නැහැ කිසිම න්‍යායපත්‍යක් නැහැ මේ පහේ ආරම්භන කියන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිගේ ඇහ කන දිව නාසය දිගේ මෙතන ඉන්න කිසිම කෙනෙකුට මුළු දවස පුරා කිසිම න්‍යායපත්‍යක් නැහැ කාටවත් කියන්න බෑ මම ඊගාට භූතයක් බලනවා ශබ්ද අහන්නේ නැහැ මම ඊගාට ගඳක් මේ අර්ථ කරනවා ශබ්ද අහන්නේ නැහැ කියලා ඕන කෙනෙක් අධිෂ්ඨාන කරුවා 100%ක්ම බලාපොරොත්තු වෙනවා. කිසිම කෙනෙකුට ඇත්තේ නැහැ. මේ මගේ ගාඩ මේක කොහොමයි කියලා කරන්න පුළුවන් ගැටලුව. ඒක මේ කතාවේදී මගේදී තමයි ඔපුවේ. මේ නිසා අපිට පේන්න තියෙන්නේ මේ අසත්‍යමත් හිත අරමුණින් කරන්නේ මේකට කියනවා වතුරට වැටි පොරොප්ප කෑල්ලක්, පිටිපොම් කෑල්ලක්, පරණ ලබු බබලක්, පොළ පොළ පැන පැන යන ගතිය. වතුරේ පාවෙවි වතුරත් එක්ක තැරදි තැරදි යන ගතිය. ඒ නිසා හැම්බුච්ච ආරම්භනකට හිඳා බහින්න බෑ. වතුර පිට තැරදි තැරදි නමුලා පොළාපන්න ගතිය කියලා සතිය අසතිය කියන්නේ. ඒකට පාළියේ කියන්නේ විලාපන කරන. කිසිපොකැලක් අතර පොරොප්පයක් නැහැ. කියලා පොරොප්පයක් දිවට ලබු බබලක් වතුර දාපුවම පොළපයින් ගතිය. මේක අනිත් පැත්ත තමයි සතිය මුක්තරේ වැටෙනා එක දිකාගෙන බයි. අනේ කාගෙන බහින ගතියද කියන අපි ලාභන ලක්කරනවා. අරගෙන යනකොට පැන පැන යන ගතිය තියෙන කෙනා අත්ෙන් අතට පයින් කුරුල්ලත් එමිලා නැන්නවා වගේ. අර කිසිම දෙයක චර්යාවක් හදා ගන්න බෑ. කිසිම ආධ්‍යාත්මික පිටකොන්දක් නැහැ. එතන හිටපන් වගේ ඉන්නේ නැහැ. ඒක තිබ්බ ගම වෙන එකයි. ආන්නේ ඒ ගතිය අසතිය බව ජීයති අන්වරමකට තැපිච්චල කැලලකට ගැරපින් එන්න වගේ කාගෙන බහින කතියක් තියෙනවනේ මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනකොට ගුරුවරු පසකට හේලකින් තමයි යනකොහම ඒක හේල්ලේ පස කාගෙන යන කතියක් තියෙනවා ආහාරණයකට කියනවා සතිය ලක්ෂණය කියලා ඒක නිසා යම් වෙලාවක අපි දන්නා වූ අරමුණකට හිත මුලිච්චු වුණොත් අපාතගත වුණොත් එල්ල වුණොත් ඒ ඉදිරිපත් වෙච්චේ අරමුණට හිත කාගෙන බයින ගතිය කියන එක සතිය කියනවා යරුනේ ඉන්න තුවාම වෙනරම පයින්ම අරමුණ පයින්ම අසතිය කියලා දෙනවා පිළාපණ ලක්කනේ කියන එක සතිය වෙනනේ අපිලාපණ ලක්කන ඒ වගේම හැම අරමුණේ කරමුණ පයින්නොන දැකපු අරමුණ පිළිබඳ සම්පෝසාවක් පමණක් මේක දැක්කත් දන්නේ නැහැ නැත්නම් දන්නේ නැහැ මේක මානසිකයි සම්පූර්ණ නැහැ ඒ නිසා තමන් කරපු දේවල් පිළිබඳව නැවත හිතලා මතක් වෙලා බලනකොට පැහැදිලි චිත්‍රයක් එන්නේ ඒකට කියනවා සම්මෝහාව මෝහේ කියලා කියන්නේ සත්‍ය තියෙනවා නම් නෑ අරමුණේ හිතියා මේකේ අරකේ හිතියේ නැහැ කියලා අසම්මෝහ රසය කියනවා මේක මම හිතියා ඒ වෙලාවේ ඒක නෑ. ආන්නේ විදිහට පැහැදිලිකම එතකට මතකේ පැහැදිලිකම ඒක නැත්නම් ජීවිතය කරුණ රාශියක් නද එන්නේ මේකයි මම ඇල්ලුවේ මේක ඇල්ලුවේ නෑ කියලා සපේලා උත්තර කියන්න පුළුවන් ගැතිය තියෙන සතිය තියෙනවා තමයි. ඒක කියනවා සතිය අපට කරදෙන කෘත්‍යය. එක වෙලාවකට ගොඩක් ගොඩක් බදා ගන්න යන්න එක එක ගොඩක් ගිරියක් තියෙනවා. ගොඩක් ගොඩ බදා ගන්න එක එකක් අතමුනේ. එහෙම තමයි අපි අසතිමත් ඉන්නේ. එහෙම තමයි අපි භවනා කරගෙන ඉන්නේ. ඉතියා දන්න හොඳට ඔකට බදා ගන්න හම් වෙන්නේ නැහැ. එනිසා කඩපුම එක දෙක තමයි එක දොනක් ගෙඩියක් ගන්න. එතකොට එයා දන්න මේක උඩකොට මේක එක ගෙඩිය ඒක මගේ අතේ තියෙන. ඒක පිළිබඳව තරලක් නැහැ. ඒක ඌර කාල බලක් කියනකොට මේකට කියනවා අසම්මෝසතාවය කියලා. ඊගාවට ඒ ගත්ත අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් තමයි. ඒකදෝ මේකදෝ කියලා කරපල ගැටයක් නැතුව දැන් මං ඉන්නේ මේ ගොඩාක් වැඩ තිබුණා මම මේ වෙලාවේ කරන්නේ මේ වැඩේ කියලා මේ අරමුණේ කියලා හරියට යාට ඒ අරමුණට මූණ දෙන්න පුළුවන් කතිය. විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන මම මේ වෙලාවේ ගත කරන්නේ මෙන්න මේක. මම ඉන්නේ ශබ්දේ, මම ඉන්නේ රසයේ, මම ඉන්නේ ගන්ධේ, මම ඉන්නේ රූපේ. ආදී වශයෙන් තමන් හරියට කරන දේ අනිත් එකෙන් වෙන්කොට දැක්කේ එකක් කියනවා. පරිච්ඡේද කියලා කියනවා. වෙන්කොට දැන ගැනීමක් කියලා කියනවා. ආහන්න එතකොට යාට කියද හැදී අනිවාර්යෙන්මම කලකොල භාවයක් නැතුව මෙන්න මේ කඩේට සීයෙන් බුද්ධියෙන් කෙරුවා. නැත්නම් විශේෂයෙන් සීයෙන් කෙරුවයි කියලා ඒ කලකොල නොවන ගතිය. ඒ වගේම මේකටයි මූණ දෙන්නේ කියලා. ඒ ඉදිරිපත් වෙච්ච ආරමුණට මොන දාන්න පුළුවන් ගැතිය තියෙනවා. ඉතින් මේ වගේ ගුණයක් අපිට අරමුණු රාශියක් අරගෙන මොකවත් කටක් ලක්කටෝ ගත කරන ජීවිතේ ඉඳලා දවසක එක අරමුණකට හිත දාලා මේක මම හිතියා කියලා සපේලා උත්තර දෙන්න පුළුවන් තත්ත්වෙට එන්න කවම කවදාකවත් එදිනදා ලෞකික ඥානවල උතු ගන්න නැහැ. ඒක කිසිම විශේෂයකට අදාළ නැහැ. අපේ අම්මලා දන්නවා නෑ. ලව් ගන්න ගුරුවරු දන්නේ නැහැ. විශේෂ නිද්දේ සාධන සිලබස් එක ගන්න දන්නේ නැහැ. ඒ නිසා එක එක එකට එක පැන පැන පැන පැන යන එක තමයි කියන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට ඕනේ නම් සත්‍ය වඩන්න යම් කිසි කෙනෙකුට ඕන නම් බොහෝ දේවල් එක කලවමේ කොමුණට වැඩිය වරින් අරකෝ පරිශන මට්ටමේ එකවරකට එකක් කරන්න ඕන ශක්තිය ලබා ගන්න වරද්ද වරද්ද මේක කරන එක අර වෙන කිසිම ඉන්ජෙක්ෂන් එකක් නැහැ වෙන කිසිම ඔපරේෂන් එකක් නැහැ වෙන කිසිම සාන්ති කර්මයක් නැහැ වෙන කිසිම පිටක් නැහැ. ඒකම කරනවා නිසා සතියට ඇති වෙන්න සතියම පදම් වෙන්න ඕන පදත්තානේ වෙන්න ඕන. අපි කවදා හරි මේක පටන් ගන්නවා. පටන් ගත්තේ නැතුව අපි හිතුවොත් මේ සතිය මම කුලියට ගන්නවා. මේ සතිය මම මේ මේ ක්‍රමයට ගන්නයි කියලා මොනම ක්‍රමයක්වත් නැහැ. තමන්ම යෙදී ගත කරනවා. ඒ නිසා මේ සතිය යම් ආකාරයකට කෙනෙකුට හිතන හොඳ දෙයක් සද්ධර්මයක් මට මේ ජීවිතේ ගුණයක් ඇති කරන දෙයක් ආධ්‍යාත්මික පිටකොන්දක් ඇති කරන දෙයක් ඒක මොනම කෙනෙකුට අධිකාරී ශක්තිය නෑ මම කවදා හරි මේක පටන් ගන්න ඕනේ කියලා කෙරෙත් නම් සර්වඥාන්සේ සඳහන් කරනවා පරතෝ ഘോഷය අවශ්‍යයි කියලා. බණ කවුරුයි කියන දෙයක් අහන්න මෙන්න මේ අරතෝ ഘോഷයේ කියන එක ඇසු විදු ඥාන ලැබෙන නිසා අපේ මොළයේ ක්‍රියාකාරීත්වයේ කවදාකවත් මේ වැඩ අඩුකම එක වැඩකට එක වෙලාවකට හිත දාන ගතිය අපේ පරිණාමයේදී සෑහෙන කාලයකට ඉස්සෙල්ලා ඒකයින් වෙලා ඉන්නේ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මේක යටපත් වෙලා තිබුණාට මේක මානව මනසේ තියෙනවා. ඒ නිසා ඔක්කොම වැඩ උඹලා ගන්න වෙනකොට අනුගාණේම දවසක පුණුවන් තරම් මේ වැඩ වලින් පොඩ්ඩක් වෙන් වෙලා එකවරකට එකක් කරලා ඒක කරන්න අපේ හිත හිතුවක්කාර වෙන හැටි මොළ මොළ වෙන හැටි කියන දේ අහන්නේ දැකනකොට අනාත්මයි ජීවිතය කියන කවෝද කරන්න හරියට අපිට උත්තර කරන්න බෑ one thing at a time and that's that way මෙන්න මේක කරනකොට තේරෙන පටන් අර ගන්නවා මේකට අපි වැඩ දෙදී කියලා. ඉතින් කියන්නේ කියලා. පන්නගෙන ගියාට මොකද අර දුඩම් වල බලා ගන්න ගිය කෙනෙක් වගේ කිසිම විශේෂක කෙලපන්නේ නම් වෙන්නේ. ඒත් අපි අනුකූල වැඩ කරන අතර සතුටුමත් වෙන්න උත්සාහ කරනකොට සත්‍යපට්ඨානේ වඩන්න හදනකොට ඉතින් බුදුරජාන් වහන්සේට පරිසරය ගැන කියන්න වෙනවා. කාය සකස් කරන්න කියන්න වෙනවා. මොකද මේ අලුත් දෙයක්. අපි ඉදින්දා ජීවිතේ තරම්ම අසතුටු වෙන මොකක්වත් උත්තරයක් නැහැ. අපි දැන් තමයි මේක කියන්නේ. අපි මුළු සංසාරෙම අපි කරලා තියෙන්නේ මේ සතියට වෛර කරලා. නොදැනුවත්. සතියයි මාවෝද ගන්න ඉන්නේ එකම කල්යාණ මිත්‍රයා. නැත්නම් අභ්‍යන්තර চৈতසිකය. ඒ කියන්නේ අහලත් නැහැ, කරලත් නැහැ, කරන්න යනකොට වමනේ තේනවා, කරන්න යනකොට කම්මැලි හිතනවා, කරන්න යනකොට එපා වෙනවා, කරන්න යනකොට නිදිමත එනවා. අසරණ වෙනවා අනාථ වෙනවා එතන අපි දැන හෝ නොදැන විවිධ විනෝදාංග කරන්න ගිහිල්ලා පත්‍ර බල බල රේඩියෝ හා ටෙලිවිෂන් බල බල චුන්තුම් බබා BDPP මේ වර්තමාන මොහොතේ දෙලමෙන එක බලක් කරගෙන ජීවත් වෙනවා මේක දැනුනොත් යම් කිසි කෙනෙකුට අනිවාර්යම සර්වත්‍ංශය සඳහන් කරනවා කල්යාණ මිත්‍යේ වචනේ මිස තමන්ගේ යාන්ත්‍රණය මේක ඉස්මතු වෙන්නේ නැහැ ඒසයකට බුද්ධෝත්පාද කාලයක් වෙන්න ඕනේ. බුදු කෙනෙක්ම ඉන්න ඕනේ ඇවිල්ලා කියලා දෙන්න. මේ බොහෝ වැඩ කටයුතු කිරීම මහා පංචකමක් කියලා අපිට හිතුණාට අපිට කවදා හරි නම් ශේෂ්ත්‍රයක මේකේ මුල සිට අග දක්වාම දන්නවා කියලා දැනගන්න නම් එකක් අල්ලලා ඒකේ මුල මඳක දකින්න ඕනේ ඒක අපේ මනස ඒ මොන જાති කල්පනා කරත් මේ කල්පනාවට වැරදිලාවත් පය වදින්නේ නැහැ බුදු කෙනෙක් කියන්නේ ඒ නිසායි සර්වඥාන්සේ සඳහන් කරන්නේ බාහිනේ නම් කල්යාණ මිත්‍රයා සමාජ මට්ටමේ ආචාර ධර්මයේ ඇතුළෙන් නම් සත්‍ය. එච්චරයි අපිට ඉන්නේ එකම කල්යාණ මිත්‍රයා. නමුත් ඒ සත්‍ය කියන එක මගාරව යන්න තමයි අපි උදේට හැන්ද වෙනවා. විවිධ අරමුණු වලට පැන පැන පැන පැන නටනවා. ඉතින් ඒක නිසා සතිපට්ඨාන මට්ටමේ සත්‍යයක් පොත්යන් මට්ටමට දුර නැති වුණාට සතිපට්ඨාන මට්ටමේ සත්‍යයක් ඇති කරන්න යන කෙනෙකුට අදහසක් පහළ කරනවා කියන එක මේ මනුෂ්‍යාත්ම භාවයේ ලබනකොට අද දැන කනකත්තාව වේදිකුලින් අත බලන තරම්වත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ මනුෂ්‍යකමක් ලැබෙන්නේ. ඊට වඩා කියනවා මනුෂ්‍යයන් අතර සත්‍ය වඩන්න වෙන වෙන මනුෂ්‍යයා අර මනුස්සාත්ම භාවයේ ලැබෙනට වඩා දුෂ්කර අහම්කින් තමයි සතිය වඩන්න කරන්නේ. මේක බුදුරජාණන්ගේ මූලික උගන්වීමක් කියලා අද ගවේෂණයක් කරන බාහිර ලංකාවේ සමාජ විද්‍යා විද්‍යාත්මකව කීයෙන් කී දෙනෙක් බුදුරජාණන්ගේ භාවනාවකට ධර්ම ඉගෙන ගන්න තියෙන මූලික අරිතාලම පළවෙනි පියවර මේ සතිය ඒක තුළින් තමයි සියල්ල සිද්ධ වෙන්නේ අප්‍රමාද තුළින් සිද්ධ වෙන්නේ කියලා කීයෙන් කී දෙනෙක් නිවැරදි උත්තර දෙන්න බෑ සමහර වෙලට 100%ක්ම নানা ආකාර හේතු දක්වනවා බුදුහාමුදුරේ කියන්නේ මේකයි කියන්නේ අවචාරකයන්න්ති අවබෝධයෙන් පහක් දක්වති කරලා අවසාන වචනේ සඳහන් කරේ අප්‍රමාදීන මිත්‍ය විසම්පාදේත පය ධම්ම සංඛාරා මේ සිදුවු දේවල් මානෙනි ඇතිව නැතිව යන සුදේ මේ අප්‍රමාදයේ විතරක් පොඩ්ඩක් දැනගන්න. එතකොට ඔබට මේක දැනගන්න පුළුවන් මේ සතිය මේ අප්‍රමාදයේ දාන්නවන. නැත්නම් අප්‍රමාදයට ටිකක් වෙලා ගන්නවන. එතනේ ඇති වෙන හැදෑ වෙනස ආය අම්මා මුත්ත දිවත් පස්සත් නැහැ. යම් දවසක කොතන හෝ මොනම චරිතයකට හෝ මේ සති චෛතසිකයේ වටිනාකම දැනගෙන එක චිත්තක්ෂණයක හෝ සතිය අධිපතිකම් කරා නම් ඒ කෙනාට ඇති වෙන සුවඳ මතකය මරණ ජීවත් වෙනසෙන්නේ නැහැ. ඒක නිසා අපිට දෙන්න තියෙන එකම ආයාදය එකම අනුකම්පාව එකම එන්න බලන්න කියලා පෙන්වන්න තියෙන දේ මොකක්ද කියලා අහුවොත් බුද්ධ ආගමේ බුද්ධ ආගම පිළිබඳ ප්‍රොෆෙසර් කෙනකින් යවුවොත් කියන්නේ පටිච්චසමුපාදේ උගන්වන්න, චතුරාර්ය සත්‍ය උගන්වන්න, අනිච්ච දුක්ඛ අනාත්ම උගන්වන්න, ලෝභ දෝෂ මොහ උගන්වන්න, සීල සමාධි ප්‍රඥා උගන්වන්න. ඉතින් මේක තෝරගන්න විතර බලන්න. කාටද කිව්වොත් එහෙම පටන් අරගන්න දෙයක් තියෙනවා. එයා ඒකාන්තයෙන්ම සත්‍යස්වරූප පාක්ෂිකතාව සම්පූර්ණ කරනවා. මේ සත්‍ය නිවන් දැකලා විසකන කරන්නේ. අන්න මේ බණපදයේ ලංකාවෙන් ගිහිච්ච දවස කවදද කියන එකයි අපිට ගවේෂණය කරලා බලන්න ඕනේ. ඇයි එහෙම අපට උනේ කියන්නේ? කොහොමද මේක උනේ කියන්නේ? ඒ මොකද ඒ සත්‍ය කියන මේ ಗುಣධර්මය සර්වඥාන්සේ පෙන්නන මේ ඥාන සමුන් පිළිමකමේ නැහැ. වැඩි හිටිකමේ බාලකමේ නැහැ. උගතගෙන උතරන්නේ නැහැ. උද්දුප්පටගේ බොස්කාගේ නැහැ. ඒක නිසා සර්වඥාන්සේ මේ ධර්ම කතා කරනකොට මටාචාරාව කියලා කියන්නේ ස්වාමියා මැරලා දරුවෝ දෙන්න මැරලා අම්මා තාත්තා මැරලා සහෝදරයා මැරලා වෙද්ද එගේ දෙවි නැතුව උඹතුරෙන් නගලපුවා මට උමතුෙන් දකලපු අම්මගේ කුලිය පියා කුසේ දකින්නකොට අප්පුඩි ගන්න කෑ ගන්නකොට මගේ බබා ගෙනියන්නේ කෝ ඉන්න දකින්නකොට කියනවා අයියෝ මගේ අම්මට අත මැරෙන සෝනේ ගින්දර වතුර දකින්නකොට අඬනවා ළමයි මගේ කිරි කැටි දරුවා වැටලා යනෝ කියලා මිනිස්සු හිතුවා පිස්සු සතුටුසේ කතා කරලා කිව්වා අන්නත් බුදුහාමුදුරුවෝ බලන්නේ මුසිනා ළඟට ගියේ දරු දෙන්නේ මොකටද කරුණ වයසක අම්මා කෙනෙක් කරුණ වයසේ අම්මා කෙනෙක් දෙහි නැතුව. ගිහිලා කඩාගෙන වැටෙන බුදුහාමුදුරට බුදුහාමුදුර මොනම සීල සමාදන් දෙන්නපත් කරේ. මොනම නෑ නංගි සීල පිටපන් කියලා. එතනම සීල පිටියා එතනම පිටත් වෙලා ගියේ ධර්ම අවබෝධ අර තරම් ස්වාමීන් වහන්සේට තපෝ නැතුණට ඇගේ වෙති නැතුණාට අම්මා අප්පා දෙකින්නට ඇටලා මැරුණට හවුදල මැරුණට සතියට මොකක්වත් වෙලා නැහැ. හැබැයි ඒ අම්මනි දන්නේ නැහැ. ඒ සතිය කියන ධර්මයේ අම්මා දරුවන්ට බැරෙන්නේ නැහැ. දරුවෝ මැරුණට බැරෙන්නේ නැහැ. පිටකින් පැත්තට ගෙනියන්නේ නැහැ. ඉතින් හිතන්න අර වගේ විශේෂන්ට පත්වෙච්ච කෙනෙකුට බුදු කෙනෙක් අත දිගහැරලා නම් සිහිනෝපන් කියලා කියන්න බුදුහාමුදුරුවෝ මනුස්සකමට කොච්චර සලකනවද කියලා දෙන්නේ නැහැ කියලා බැරි නෑ. දුකට පස්සේ සම්බන්ධ කෙනෙක් මුචර ගැඹුරක් අවබෝධ කරගන්න බෑ කියලා හිතුවේ. මෙතන ඉන්න පිළිස මොන විදිහට මේ ජීවත් කාන්තාවකට සලකන්නේ කියලා දැක්කේ නෑ. කෙලින්ම කතා කරේ සත්‍යයන්සිදී. කතා කරන්නේ ඉච්චා. ඉතින් එතකොට ඔය සම්ප්‍රදාන කුල කරන භාවනා මධ්‍යස්ථාන කරන පූර්ව කුච්චි කිරීම, සී සමාදන් කරගීම, මල් පූජා කිරීම, අනුකුඩු කුච්චි පත් කොට කිරීම, දැහැටි පූජා කිරීම මොකක්වත්ම නැහැ. මොකක්වත් නැහැ. ඉතින් අද ලෝක සාහිත්‍ය කොච්චර වටින තැනක බලන්න ඒ වගේ දුකටපත් ස්ථානයක තියලා අම්මන්නේ කියන බුදුහාර කෙලිම කතා කළා නංගි 100 මීටර ගන්න කියලා කියන්නේ බුදු දනසනේ සාපිචෛතසිකේ කොච්චර ඉතින් අපි ඉදින්දා ජීවිත කොච්චර බලන්න කරුණු ඉදිරිපත් කරගන්න කියලා අපිට සතුට වරන්න වෙලාවක් නැහැ අපි දන්නේ නැහැ ඒකට අපිට පාරමිතා වෙලා නැහැ අපිට සිහිතුක ප්‍රතිසන්දි ලැබිලා නැහැ දැන් මේ කවුරුතුන් පාදේ කරගෙන මේ මෛත්‍රී බුදුහාමරණ එන්න ඕනේ කියලා මොන තරම් කාරණා බෞද්ධ මනකට අවු වෙලා තියෙනවා දැන් එක පැත්තකින් බලනකොට අබෞද්ධයට ඒක ප්‍රශ්නයක් නැහැ මේ නිසා අද මේ වෙනකොට ලෝකයේ ගෙන ස්නායු ශෛල්‍ය වෛද්‍ය පිළිබඳව ලොකුම පරිශන මානසික ආධාන පිළිබඳව ලොකුම පරිේශනයක්. සමහර තමා වෛර කර ගැනීම වගේ ලොකුම පරිේශනයක් එකම දෙයක උගන්වන්නේ නිසා. ඒකල කියනවා ඒකට තවවුරු තුන හතරක් යනකොට ලෝකෙ වැඩිම වෙනදන් වල බේත් මොකද කියලා වුණ සතිය වෙන්නේ. ඒක තියෙන මොකද හැම දෙයකම මේකෙන් උත්තර තියෙනවා කවදාකවත් පසුපති කරන්නේ නැහැ කවදාකවත් අතුරු ප්‍රතිඵල නැහැ මේ ළඟදී සත්‍ය පිළිබඳව විස්තර කරපු ඇමරිකාවේ විවිධ ලිපියක සඳහන් කරලා තිබුණා. ඒගොල්ලගේ එකම ප්‍රයත්නය දැන් මේ සතිය සයින්ටිෆික් සාෆ්ට් ඉෆෙක්ට්ස් බලන එක. සතියේ තියෙන පසු ප්‍රතිඵල සහ නරක ප්‍රතිඵල මොනවද කියන එක තාම අල්ලගන්න බැරි ලකුණු. හැබැයි හැම ලෙඩකම මේක. මේ නිසා අද මේ ඇමරිකාව වගේ රටක තියෙන තර තර අසහනයේ තද බල කාම රූපී ගතියට ඒ සත්‍ය දෙන උත්තරයත් එක්ක බලනකොට ඒ කටිට හරි අමාරුයි මේක ආගමක් කරගන්න. ඒක පිටත වැඩියෙන්ම සත්‍ය කියනකට වැඩියෙන්ම ගවේෂණය කරපයි කියලා බෑන්ට ඇමරිකාවේ ඉන්න ඔච්චර කපාක්ෂින් වගේ කෙනෙක් සම්පූර්ණ දලයි රාමතුම ඇතුළු බෞද්ධ පිරිසකට සත්‍ය ගැන විස්තර කතා කරලා දීලා එන්නලා දීලා දලයි රාමතුමගේ දලයි රාමතුමගේ ගෞරවාන්විත අහන ස්වාමීන් වහන්සේ සත්‍ය බුද්ධ ආගමේ බෞද්ධද කියලා. සත්‍ය බෞද්ධද කියලා. බලාගන්න තුමා කෙනෙක් මනුස්සයෙක්. සත්‍ය මාර්ගය කතා කරන්නේ. අපිට මේ ධාතියට උරුම වෙලා අපි සිංහල බෞද්ධකම කියලා දැනගත්තට මේ වගේ මූලික ධර්මතාවයක් ඉක්මවලා අපි මේ මොකද්ද පොදියක් කරේ තියාගෙන මේක රකින්න උත්සාහ කරනවා මේක ගැන අයිතිවාසිකම් කතා කරනවා නමුත් අර සත්‍ය දැන පැත්තෙන් බුද්ධ ධර්මයට ආව කෙනෙක් බලනකොට ලංකාව යට ලෝකේ ඉනස්සනකට ලෝකේ ඉනස්සනකට මොකද බුදුහාම කියලා කියන මූලික දේ දන්නේ හැබැයි මේ ධර්මද්වීපේ කියලා අඳහැරෙන අපි ලෝකෙට බුද්ධ ධර්ම කියන්නේ කියලා අඳහැරෙන කරලා බැලුවොත් ඒක දවසේ කොච්චර චිත්තක්ෂණ ගන්නවත් තියෙනවද කියලා ඒ සත්‍ය කියන්නේ මොකක්ද ධර්මයේ කියන්නේ වෙනවා කියලා දෙන්න. ඔන්න මේ මිනිස්සු යන්නේ දවසට හදා. දික්කට හරහට හදා. කතෝලික මිනිස්සු හදාගන්නවා. මුස්ලිම් මිනිස්සු හදාගන්නවා. ශීක් මිනිස්සු හදාගන්නවා. හින්දු මිනිස්සු හදාගන්නවා. ඒ ආගම දෙහිම ගැටලුවක් නැහැ. ඒක නිසා දලලවතුමා සඳහන් කරනවා මේක බෞද්ධයන්ට උරුමලා තියෙන බයද යම් දවසක මේක බෞද්ධයන්ට දිලිවුනොත් ඊගාවට මේක අල්ලන්නේ කතෝලික සභාවයි අපි දැන් කතෝලික දුකාමතරදී හින්දු ආගම කියලා හින්දු ආගමට අපි කියලා එයා කියන්නේ කරන්නේ ඒක අනිත්‍යතාවස් වෙනවා. ඒ නිසා කපෝලි කාර්ය තමයි ඇමරිකාවේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි ඉන්න විද්‍යාඥයෝ මේක පිළිබඳව කරන පරිශනවලදී ඒකට බලන සම්ප්‍රදාන වල පැත්තදී ඒකම බලන්නේ එක චිත්තක්ෂණයක් සතියේ සිටියොත් ඒ කියන්නේ එළව වාසය කරනවා මම ඉන්නේ දැන් ආශ්වාසයේ බව දන්නවා. එතන මම ඉන්නේ ප්‍රශ්වාසයේ බව දන්නවා. එතකොට ආස්වාසේ බව දන්නවා කියලා කියන්නේ මම ප්‍රස්වාසය නෙවෙයි කියලා ගන්නවා. මම ඉන්නේ ශබ්දක නෙවෙයි කියලා ගන්නවා. වේදනාවක නෙවෙයි හිතවිලක නෙවෙයි කියලා දාන්න මේකට අපි ප්‍රායෝගිකව ගත්තොත් සතිය කියලා. එක චිත්තක්ෂණයක සතිය හිතියොත් ඒ චිත්තක්ෂණය අසහනේ වෙයි. ඒ චිත්තක්ෂණය මානසික ආපතිය නෙවෙයි. ඒ ලෝකේ තියෙන ප්‍රධානම ෆ්‍රස්ට්‍රේෂන් නැත්නම් අසහන රෝගෙට කිසිම වියදමක් නැති ඕනම වෙලාවක ඔපකොලකට දෙන්න පුළුවන් උත්තර තමයි සත්‍ය. නමුත් ඒක පොත්තක් කපි අපි ලංකාවේ ජීවිතයෙන් බලපෑයි. ඒකට සත්‍ය පාවිච්චි කරන්නේ ලෙඩසුව කිරීම නිසා රෝග සුව කිරීමේ වැඩ. ජීවනයට නෙවෙයි. ඒක අරන් තියෙන හීලින් වලට කියවන වලට. බුදුචාන් මහන්සේගේ තියෙන సౌందර්යය තමයි උන්වහන්සේ විද්‍යකමට වැඩිය හෙදකම හොඳයි කියලා මේ සතිය හෙදකම පැත්තට ප්‍රශ්න ඇති නොවන පැත්තට යොමු කරන එක ගම්බීරත්වයෙන් මකන්නේ නැතුව යටපත් කරන්නේ නැතුව සත්‍ය මේ වගේ පටාචාරාට වගේ උදව් කරන ගැතියක් තියෙනවා පාටක් තියෙනවා නමුත් ඒක ඇති වෙච්ච රෝගේ නැති කරන එක පමණයි නමුත් මත්තර රෝග ඇති නොවීමේ අදහසින් සත්‍ය කරන්න කියනම සත්‍ය වැඩි වෙනස් ගැඹුරු අර්ථයක් තියෙනවා ඒක අවබෝධ කරගන්න අමාරුයි බටහිර බටහිර මනසයන්නේ සත්‍ය කියන්නේ එදිනදා රෝග සුව කිරීමේ තත්ත්වය බුද්ධුම කාලයට දුන්නු මොකද ඒක කොමෝඩිටි එකක් වෙලා ඒක වෙළඳ භාණ්ඩයක් වගේපත් වෙලා ඒක මාස 3ක් මේ විදිහට සතිය ගත කරොත් මෙන්න මෙච්චර මානසික අසහනය නැති වෙනවා කියලා ප්‍රමාණ කරලා දැනට ඒ විචිතින්පගේ ඒකට අතරම මේ මනස භාවනා කරන මිනිස්සේ මේ සතිය පිළිබඳව සහය යනවා මානසික රසායනික ශරීරය කියන විනාශය පිළිබඳව ස්නායු රැකෙන නැසීම පිළිබඳව කොච්චර හදාarලා තියෙනවද කියනවා නැත්නම් කොච්චරක් විදුහුරු ක්‍රමයට මේක විස්තර කරනවද කියනවනම් එක පැයක් භාවනාවක් පැය දෙකක් භාවනා කරන කෙනෙක් මනසේ ඇති මේ අසහනය දුරු වීමට සිදු වෙන ක්‍රියාවලිය ග්‍රාසය කරලා දෙන්නත් පුළුවන්. දවස් 10ක් ප්‍රතිදිගට භාවනා කළොත් ඒක ඇති වෙලා තියෙන ස්ථාවර වෙනස්කම්. දවස් 10 වැඩසටහන් තුනක් කරොත් මනසේ තමන්ටම ගැටෙන වෙනසක් ඇති වෙන බවට ඔක්කොම ප්‍රස්තාර කරන්නේ. මේ ප්‍රස්තාර කරලා ඒක පිළිබඳව තියෙන සුවිශේෂී දැනුමක් ප්‍රශ්නයක් නගනවා. මේ වගේ ඇමරිකාව වගේ රටක මෙච්චර ආසාවෙන් තියෙන්නේ. ඒකේ අනෙක් රටවලට වැඩි මේ පරිශන කරද්දී ඇයි මේ කෙනෙක් සතිය වඩන එක බාරගන්නේ ඇයි මේ කෙනෙක් සතිය මෙච්චර ලේසියට දෙක බාර නොගන්නේ ඒකට නම් මට උත්තර දෙන්න බෑ ඒ වගේ කිසිම වියදමක් නැතුව ඒ පුත්තහමක් විදිහට ආගමකට පටලවලක් නෙමෙයි ඇමරිකාව ගන්නන්නේ. ඇයි මේ කෙනෙක් ගන්නෙ? ඇයි මේ කෙනෙක් නොගන්නේ කියන එකට මට හේතු කියන්න බෑ. දැන් හිතනවා මේක සමහර විට ඥානගත ප්‍රශ්නයක් කියලා. අපි වැටි කියන කර්ම ශක්තියක් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා හිතන අහම්බෙට ඉඳ කියනවා. දැන් මේ පිළිසර කතා කරලා කී දෙනෙකුට මේ කාරණාව තීරණය කරනවාද? කී දෙනෙකුට මේක රුචිත නැද්ද කියන එක දේශකයට ඕව Tamanට කිව්වක් නැහැ. ඒක තන්නේ කර අහඹයක් ඇතර කියන්නේ හැබැයි වුණොත් ඒ හැබැයි සිද්ධ වුණොත් හැබැයි පිටේ. ඊට පස්සේ උත්සාහ කරන මේ අසත්‍යයෙන් ගත කරන ජීවිතේ වරින් වර චිත්තක්ෂණයක්, තප්පරයක්, විනාඩියක්, සුදු වේලාවක් එක one thing at a time that the, and that done well කියන විදිහට එක අරමුණකට හිත යොමු කරලා මේ ආරම්භ මේකයි කියලා හොඳටම දැනගෙන කහාත්පසින් සාකල්‍ය මාද්දින්න ගිය දවසේ දැන් තේරෙන්න පටන් ගන්නවා පුදුමාකාර නිරෝධල ගතියක් හිතේ. පුදුමාකාර පිටුරු ගතියක් එනවා මම මේ වෙලාවේ මේකේ හිටියයි කියලා දන්නවා. එතකොට ඒ වගේම අනික් වලින් මම නොහිටියයි කියලා දන්න ගතියක් තියෙනවා. ඒ කියන්නේ කාවේ සත්‍ය වර්ණ කෙනෙකුට උපදේශයක් දුන්නා. ඉන්නයි සතිය වදන්නේ අරණ්‍යයකට යන්න ඒ නැත්නම් කියන්නේ. අවුපාසනෙන් දැනකට යන්න දහස්වර දැනකට නැත්නම් මේ ශූන්‍යකාරට වාඩි වෙලා ඔයා මේ ඉඳගෙන ඉන්නේ කියවට ඒකයි විදිහට ඒක කරන්න එපා. ඉඳගෙන ඉන්නේ කරන්න එපා. ඉඳගෙන ඉන්නේ කරන්න එපා. ආත්මික ප්‍රශ්න ඉඳගෙන ඉන්න කියලා. එක චිත්තක්ෂණයක මම ඇද්දේ වහගත්තයි කියලා හිතන්න. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. සීර සීයක් වගේ ඉඳගෙන ඉන්න බව දන්නවා කියන ඉඳගෙන ඉන්නේ ඉරියව්වට සතිය පිහිටියානම් අර තීරණ පටන් අර ගන්නවා ජීවිතේ පළවෙනි වතාවටම එක අරමුණකට ගිහිල්ලා ඒ අරමුණේ සම්පූර්ණ හිත පිරිච්ච කතියටපත් වෙනවා මේක වෙන්න නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න නම් ඒ කෙනාගාර තියෙන්නේ දාන කුසලයේ සියලු ලෝකෙම දන් දෙන්න ගත්තා. නැත්නම් කවදාවත් කරන්න බෑ සායද. අපි ලෝකයේ අතන මෙතන ගැන අරයා මෙයා ගැන ඊයේ හිට ගැන මොනම හෝ කෙස් ගහකෝ කල්පනාවක් තියෙනවනම් හිත මේ කායට ගන්න බෑ. එසා කායට ගත්තා කියන එක තමයි සාර්ථක වෙනවනම් අර සතුට වෙන්න පුළුවන් මම මේ චිත්තයේ ලෝකෙම ලෝකම දානෙ දීලා තියෙනවා. බලාපොරොත්තුවක් නැතුව මුළු ලෝකෙම දන් දෙන්න නිසා මගේ හිත කයට ආවා. එතකොට තමයි තේරෙනවා ඒකේ මහා පුදුම පිළිච්ච ගතිය. මේ වර්තමාන මොහොතේ පිටුපස්සම පිළිච්ච ගතිය. අන්නේ පිළිච්ච ගතිය තුල කෙලස් හිතවන්නෝ අසහනකට ඉන්නවා. මොනම ආතතියකට ඉන්න බෑ. ඉතින් ඒක නිසා අපි දවසකට කරන චිත්තක්ෂණයක් නෙවෙයි දෙක තුන හතර පහ වඩාන වඩාන යනකොට ටික කාලයක් යනකොට මේ වැඩේ ඒක විනෝදාංශයක් වෙනවා. මට දවසකට සති චිත්තක්ෂණ කීයක් කොට දා ගන්න පුළුවන්ද අසන්නවත් චිත්තක්ෂණ කියලා කෝටි ගණන් කියනවා. මෙතනදී මම භාවනා උපදෙස් දෙනකොට කියන දෙයක් තමයි මම මේ දවස පුරා කරන කරන වැඩකදී ඉඳගෙන පරියන්කේ භාවනා කාරාවක් නෙවෙයි පුළුවන්. දක්වා කලෝක දක්වා කරනව වෙන්න පුළුවන්. රාජකාරියක් කරනවා, තපයක් හොදනවා, ගණකෝටක් හොදනවා වෙන්න පුළුවන්. අන්නේ වෙලාවේ මේ සත්‍ය ප්‍රීතිය මේ කටයුත්තට පෙළඹෙන්න පටන් කරගත්තොත් එයාගේ සත්පුරුෂකට වැඩෙන්න වැඩෙන්න ධර්මයේ වැඩෙන්න වැඩි යන පේන කුයි මොහොතක හෝ ලදලද අවස්ථාවේ මම මේ සත්‍ය වඩන්න ඕනේ කියන ධර්මතාවය තමයි ජීවිතේ එකම પરමාර්ථය ආධ්‍යාත්මික પરමාර්ථය බවට පත් කරගන්න නම් කාටවත් කියන්න එපා ඒක කරනවා කියපු මම ඒකට අතුරු අන්දරයි මේක කියන්න ඕන ගමන් නැහැ. ඒක සුදු වදිනවා. ඉස බාන්න ඕන මොකක් කරන්නේ. තමන්ට තියෙන ඉදී කරන ගමන් හැකිතා ඒක වසංගතර. දවසේ එකම දෙයයි දවස තනන් බහුලීකත කරන්න. මොකද හැකිතා දුරට කරන දෙයක් මුළු හදින්ම කරනවා. එළඹෙට සීම් කරනවා. මම මේ වැඩේට පහිනකොට මගේ වයස අවුරුදු 26ක් විතර ඇති. ඉතින් ඕස්ට්‍රේලියානු හාමුදුරුවනේ තමයි මට දැන් මේ හාමුදුරුවෝ මේ කිව්වේ. අපි ළඟදී නැත්නම් රණ්ඩුවක් වෙලා මේ ඒ ශාන්තිතුන් වල බුද්ධාගම කිව්වට ධර්ම කීවේ කිව්වට අපරේ ආත්ම බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා මොකක්වත් උඹලා දන්නේ නැහැ. අන්තල් ගාවට ගිහින් උඹලා කරන දේවල් බුදුහාමුදුරුවෝ උඹලට කසෙන් කලනවා. මොනවද මේ කරන්නේ? කොන්න කිසි දෙයක එළද දියක් නෑ කරන්නම් වාලේ කරනවා. ඉතින් මේ හරියට හිතේ දුනක්. හිතේ මතකයේ තියෙන මේ සිතල රට නැවිලා මේ දුද්දේ මේ දිගට බයි ඉතින් අද්දෙන් උස්සගෙන පිටිපස්සට යන්න ඕනේ ඇත්ත තමයි. මොනම කෙනෙකුට අපිට මේකේ කිසි චාරයක් නැහැ. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මේ විදිහට මට ගහන්නේ දෙයක්වත් නැහැ. මට ආයුධයක් දීලා මේ දෙන්න වයිට් කරන්න. මට ආයුධ මොකද මේ සටන අසාධාරණයි. අයනම් මේ ආයුධය ගනින් සතිය පිටුපන් මට කියලා කියපන් මොකද වෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ උන්ට වෙලා ගත්තා සතිය කියන්නේ මේකයි කියලා. තේරුම් ගන්න දෙන්න. මට ඒ දවස්වල උතුම් ලැජ්ජයි බෞද්ධයි කියන්නේ. මොකද මම ඒ වෙනකොට බන්දිල් පහම දැක දැන දැන දැන කඩුවා. ඒක මගේ විනෝදාංශයක් ඒක. ගන්න ගන්න ශික්ෂාපද කඩලා බලනවා මොකද වෙන්නේ මොකොත් වෙන්නේ කුඩු ගලවන. උත්තර ගිහින් විදිහම මම ඉන්නේ. මේ ආවනට මම ගසනවා මම හරිම කිසිම චාරයකට නැති වගේ මේ දීපද කරීම තමයි මගේ විනෝදාංශය දන්නේ පහයි 10ක් දන්නවා 10ක්. 20ක් දන්නවා 20ක්. ඊට පස්සේ ඒක ප්‍රශ්නයක් නෑ ඔබ වගේ කියන්නේ. ඒකේ ඉතින් සතිය වඩපත් පස්සේ කරගෙන කරගෙන ගිහිල්ලා දවල්කට මට ඔය එපිසෝඩ් ටික ගා විකට ඇපිලා. ඒක හරි අමිරහසව කැතපතක් ආවා. ඒ මම අදිස්ථාන කරා ඊට පස්සේ දවසක් කරනකොට හරි දෙවියක් ඇයිතර මම කියනවා තාජේ පස්සේ මුන්න කියලා රාමතුරණ කතා කරලා කිව්වා. ඒ විදිහට ධර්මදාන වාදී කන්දේ ආවැත්තේ. ඉතින් කියාගත්ත ඇත්තටම මට වෙලා හම්බුනා. ඒ වගේ මොකද රාමදාන සතුට වෙන්නේ නැහැ. මම කොහොමද ඒක වැඩ කරන්න ගියාට පස්සේ මට දැන් රහතෙන් සිල් ගන්න සිගරට් නොබෙන් ඉතිරියට පොඩි අම්මනේ දීපම් මුළුන් තරම් සිගරට්. ඕම නතර කරන්න එපා. උණු ඔබ ඉහිර කරලා දෙන කවදාහම සතියෙන් යන සිගරට් නතර කිරීම තටමන් නැතුව ඉන්නේ. මුලි දැන් දැටි අතිස්ථානය කරනව කහන්නේ. ආයෙ උඹට ඉන්නේ සාරේ වෙච්ච සිගරට්. දැන් පුළුවන් තරම් සිගරට් දීපම් සතියේ. කරවමට කියනවා කියන්නේ දැන් මේ ආම්බුලකට කියලා ඉතින් ගත කරනවා කියන්නේ මේ ආම්බුල වෙන සත්‍ය යුක්ත සීකරණ පිටක්. ඊට පස්සේ ඉතින් මොම්බර දෙකක් තමයි ඉන්නේ මොකද්ද මේ බුද්ධ ආගම. හැබැයි ඒ සාන්ත හොද්දටම පෙන්නනවා දුන්නු මොකද මට මයලකට දුන්නගෙන ඉල කියන්නේ ඒ තතමල නතර කරන්නේ මේ කාර්යය. උපවන්න සීකරණ පිටපා සත්‍යයේ නොකෝගේ බේම නතර. ඒක මේ දෙන්නේ හැම කරන වැඩකදී මම මෙතනදී කියන්නම් ඕගොල්ලෝ මට බැලලා කරන්න දෙයක් නැහැ. මේ සත්‍ය විදිහට හරියට සිද්ධ වෙන්නේ තමයි වැරදි වැඩක් කරන වෙලාවට ඊළඟ සිද්ධ සිද්ධියක් කරනවා. මල් පූජා කරනකොට නෙවෙයි. දැසි ගඳ කිව්වේ නෙවෙයි මේක හොත්තට පිටන්නේ වැසි කිව්වේ. මල බුදනකොට නෙවෙයි මේක පිටන්නේ මල පහ කරනකොට. සර්වඥකගේ කෙලින්ම ජීවන උච්චාර භාෂාව සම්මේ සම්බජානකාරී හොෝ ඉතින් කාට හරි කියන්න පුළුවන්. මට මල පාර කරන්න වෙලාව හම්බෙන්නේ නැහැ කියලා. අපිට පාන්සලට ගිහින් මල් පූජා කරන්න වෙලා නැහැ කියන්නේ. මල පහ කරන එක කොහොමද කරන්නේ මොන රාජකාරිය තිබ්බද? මුත්‍රා කරන එක තීර කරන වෙලාවේදී සම්පූර්ණ ඒකට අවධානය කරනවා නම් කොච්චරක් හිත එකලස් වෙනවද? ඇයිද අපිට ගණන් කරනකොට සර්ච් කිව්වා. කටේ මිනිස්සේ මට ටිකක් ගණන් බුල මුත්‍රා ගණන් බෑ. තේරෙනවා යෝමීට ඔබේ නිවනක් තියෙනවා. නිවන් දකින්න කොයි යුවකෝ මන් දන්න නිවන තමයි. මොකේටම කක්ක කරන්න ඕන නැති කක්ක කරන්න හම්බුනොත් ඒක නම් හොඳම නිවනක් බවට තියෙනවා. ඒක හිර කරගෙන ඉන්නවට වැඩි. හොඳට මෝතර කරක් කියලා දෙන පිට කරන්න හම්බුනා නේද තමයි විමුක්තිය. ඒක මම ගන්න ලෞකික දේ උච්චරයි කියන්නේ. බුදුදහමේ කියන්නේ අන්න ඒ වගේ ශරීරයෙන් කැටකුණ ඉවත් වෙන වෙලාවේදී කොහොමද සීයේ මේ දේ කරනවා නම් අපිට පුදු ගයක් නැහැ කියලා, තම ජීවිතේ නැහැ කියලා, තවමයි කාල වැද්දේ නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ. එහෙම දේ කරන්න කියන්නේ. ඉතින් මම හටියට ස්තුති කරනවායි. මට හම්බෙච්ච ස්වාමීන් වහන්සේට. මොකද ඒ ස්වාමීන් වහන්සේ මේ වගේ හරියට කායික දේවල් කීපයක් දාලා ආගමෙන් වෙන් කළ ධර්ම දෙන්නවා. ඉතින් මම මේක මට දීපු උපදේශය තමයි ස්වාමීන් වහන්සේ උඹගේ ඊළඟ ආදී භාවනා කරන කාටවත් අඟවන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. මේ සත්‍යක් මාර්ගය කිව්වොත් ඕන කෙනෙක් විශ්වාස කරන ස්පෝක්මන් පැන්න පන්තිමට වෙරිදිම බොහොම දක්ෂකමක් කියලා පිළිගන්නවා. මොහොත් ජන හොරකමක් කරුවොත් අපට තැගින් දෙයි. කාමීත්‍යජාලේ මෙච්චර කරලා තියෙනවා කියනවා කොල්ල අතර සිද්ධ වෙනවා. සතිය වඩනවා කිව්වොත් කිසි කෙනෙක් ලංකාවේ දක්වන්න කරන්නේ නැහැ. පුළුවන් තරම් අංගල කරන්නේ. කොහොම හරි මගේ යුනිවර්සිටි එකේ හිටපු යාළුවෝ එදිනෙක කිසිම කෙනෙක්වත් දන්නේ නැහැ. මම මේ සතිය වඩන බව. හැබැයි මට තේරෙන පටන් අරගත්ත මේක වඩන්න වඩන්න වඩන්න වඩන්න අර නරකවට කරනකොට උඹට ඒක ඉච්චිනා සතිය. ඊට පස්සේ කරගන්න බැහැ. ඒක හරිය පුදුමයි. හැබැයි ඒක උඩ ගිහිල්ලා කල්යන්න විතර කියන්නේ දෙනවා. වාහනේ මේ බුදුහාමරගේ ටිකට පුරුෂ ධම්මදාව කියන්නේ දැන් ඇවිල්ලා තියෙනවා. පුරුෂයන් ධම්මනේ කෙරෙනවා බුදුහාමරෝ ඈත ඉඳලා. මේ ශක්තිය. ආනියම කරගෙන කරගෙන යනකොට මේ දේශනාව අමාර කරන්න ඉස්සර මට පුංචි කාරණාවක් කියන්නේ. අපි මේ විදිහට දැන් ඔන්න ජීවිතයේ සත්‍ය පුතුත්ෙන් කියන්නේ. අද පුතුකම් නැත්නම් කියන්නේ කොට ආරි. කැම ටිකක් කරනකොට ආරි. පුළුවන් නම් බුදු විදිහට ඉඳගෙන ඉන්නකොට ආරි. සක්මන් කරනකොට සත්‍ය පුරුදු කරනවා තේරෙන පටන් ගන්නවා මේ ඥාන පිළිබඳේ ආදී බව. මේ උගත් ක්‍රමයේ පොරසත් මොනම සම්බන්ධයක් නැහැ සත්‍යය. මේක ටික ටික ටික ටික වැඩෙනකොට මේ අපිට තියෙන නරපණ අපි වගේ මේ සම්බුද්ධ වහන්සේ කියන දේවල් වල ඉන්න මිනිස්සුන්ට මේක කරන්න පුළුවන් කියන එක සපයලා ඒක විනෝදාංශයක් කරගත්තට පස්සේ තමයි තේරෙනවා ඒක හිතක් එනවා කවදා හරි උදේ ඉඳලා හැන්ද වෙනකන් එතන එක පැය එක දිගටම මම සතියේ ඉන්නවා කියන්නේ ඒක හරියට කියන්නේ මේ කඩේ ඇවිදිනවා වැටෙන්නේ නැහැ. මුලින්ම කඩේ හරියන්නේ මැදට යනකොට කඩේ හෙල්ලෙන්නේ. ආනේ අදිෂ්ඨාන කරනවා අදිෂ්ඨාන කරනකොට යා මූලධර්ම වාදිය වෙනවා. පොඩ්ඩක් හරි දැකී ගන්නොත් තමයි තරහ. නොස්නාගතු. කවුරුන් කරදරයක් කළා දැකී ගන්න නොස්නාගතු. රැසක් රැසක් තරහ. එතකොටත් මොකද්ද අසත්‍යයක් කියන්නේ. ඒ නිසා සතිපට්ඨාන සතිය ටික ටික ටික මේ විදිහට වැඩිගෙන යනකොට බොජ්ජංග සතිය කියලා කියන්නේ ඒ වැඩිච්ච සතිය කැඩෙන තැන ඇවිල්ලා කැඩෙන එක ගැන සතුටුමත් වෙනවා මම දැන් මේ කියනකොට වඩාගෙන යන සතිය කැඩෙනකොට ඉතල තරහ යනවනේ අපරාධ මේ වඩාගත්ත සතිය කැඩුණයි කියලා සතිය දිනුනේ ගානවා මම දැන් මෙච්චරක් සතිය දැන් මම සතියෙන් වෙන්න කරලා අපි අසතියට කැඩලා ගියයි කියලා තරහයි නැති තරම්, ද්වේෂ තරම් නැති තරම්, වෛර තරම් නැති තරම් මේ ඇති වෙනකොට සත්‍ය සතුට වගේ නෑ. නැති වෙන එකත් හේතුඵලයෙන් සිද්ධ වෙන දෙයක්. ඒක දිහා බලලා ඒක පිටපතව හිත කරදර ගන්න නැතුව මේක තමයි ස්වභාවය. මට පුළුවන් ප්‍රමාණය මම මේක කරලා සමහර විට කැඩෙනවා කමක් නැහැ. මම ආයත් මේක ඇති කරන්න උත්සාහ කරනවා මිස කැඩිච්ච සතිය ගැන පශ්චාත්තාප වෙන්නේ නැහැ කියන මට්ටමට තමන් කවදා හෝ මේ සතිය පුරුදු කරොත් බහුලීගත කරොත් කුණු කෙරුවොත් භාග දෙකුවොත් බහුලීගත කරොත් එයාට කියන්න පුළුවන් මේ සතිය අනිත්‍යයක් වගේ නැති පැත්තක් තියෙනවා කියන පැත්තක් තියෙනවා ආධුනිකයන් නැති වෙන පැත්ත විතරයි සතුටු වෙන්නේ සන්තෝෂ වෙන්න මුංචංග මට්ටමට යනකොට සතිය ඇති වෙනකොට සතුට එන්න වගේම නැති වෙනකොට තරහ වෙන්නේ නැතුව ආයසරයක් අර කැඩිච්ච සතිය නැවත ගෙනල්ලා ස්ථාපිත කිරීමේ කටයුත්ත සත්පුරුෂ ක්‍රියාව යොසීම මොසාලේන ගතිය වැඩෙන්න පටන් අරගත්තොත් ඒක අපේ ජීවිතේ කිසිම විශේෂයක් ඉගෙන ගන්න නැති කිසිම ශිල්පයක් අපිට හම්බෙන්නේ නැති කිසිම දායක අහලවත් නැති දෙයක් ඒකත් අපිට මේ අස්තුලෝක ධර්මයේ කම්පන වෙනවයි කියන එක අනිත්‍යයි වැරදුනයි කියලා, ලාභ වුණයි පාඩුනයි කියලා, සුඛ වේදනාවයි දුක් වේදනාවයි කියලා, යසස ලැබුණා ආයස ලැබුණයි කියලා මේ අෂ්ටෝක ධර්මයේ කම්පා වීමේ තාදී ගුණේ මූලික පාඩම අපිට ලැබෙන්න පටන් අර ගන්නවා. ඒකෝ කියතක් මේ සතිය. උගා නියුමි. ඇති වුණා ඇති වෙන මම ගොඩක් උත්සාහ කරා. උන් යන්න මේක දෙසක් හැදෙනවා. කැඩුණාට මම හිතනක් කරගන්නේ මම නැවතත් කියනවා සත්‍ය පිළිටවන්න පුළුවන් කියන දේ දකින්න එදාට තේරෙයි අපේ සමාජයේ අපි දන්නේ නැති කල්යාණ මිත්‍ර විශාල කිරිසක් ඉන්නවා. මේ වගේ සාධුවක් උනායි කියලා අයසක් උනායි කියලා වේදනාවක් කරයි කියලා මුලින්ම වෙන කපබනේ ඉන්නේ. කදාකවත් වචනයක්වත් කාටවත් කියන්නේ කියලා වැඩක් නැහැ. අන්නේම කාගෙන ඉන්න සත්පුරුෂයා කවුද කියලා තේරෙන්නේ නැතේ. තමයි දෙන්න කිට්ටු කරපු දවසේ තමයි. එදාට යාට අම්මගේ තාත්තගේ ගුණ තේරෙනවා. අපි වගේ එකෙක් මේ මට්ටමට ගන්න අම්මලා තාත්තලා අපේ නරක දැකලා වචනයක්වත් කියන්නේ. කරබන් ඉන්නකොට මේක කවදාද හැදී කියන එක මට නෙමෙයි ගමන ගියලා තියෙන්නේ. අපිට පුළුවන් ද තව කෙනෙකුගේ වැරද්දක් දැක්ලා අපේ අම්මා මගේ වැරද්ද දිහා දැක්කා වගේ වැරදිව සං. බැ. මොකද හේතුව අපි සතිය දැකලා නෑ. නිසා අපිට කෙනෙක්ගේ ගුණයක් දැක්කත් අනුගේ ගුණයක් නරක කරගන්නවා. තමන්ගේ ගුණයක් නරක කරගන්නවා. අනුගේ ගුණයක් නරක කරගන්නවා. මේ විදිහට සතිය යම් ප්‍රමාණයකට වැඩුණොත් ඒක නට මේ මනුස්සකම කියන එක. මනුස්සෙක් කාමනුස්සෙක් කියන්නේ මේ ඉවසන ඉවසීම දුතු වෙන්න බුදුජාන විශ්වසේ සාරාසංකල්පයක් මොන තරම් පුරුදු කරන්නද අපි මෙතෙන් යනකම් අපිට උදව් කරපු ඇත්තෝ උදව් කරේ අපි අනන්ත අප්‍රමාණ වැල්ලි තියෙන්නේ. නමුත් අපි අද පුරවැසියෙක් වඩපත් වෙනකොට අපි ඒ ඇත්ත පිළිබඳ බුදු මුදිතාවක් ඇති වෙනවා. ඒක තේරෙනවා මේ පෞකාරයට ගල්ගහන එක නෙවෙයි කරන්න තියෙන්නේ. ඒ මාසෙට වැරදෙද්දී හරි ගමන්නේ මෙහාට කවදා හරි ගැටි හදා ගන්න පුළුවන්. මම ඒකකම්ම ඉවසගෙන ඉඳලා පුළුවන් වෙච්ච වෙලාවට මට මගේ කල්යාණ මිත්‍රය සම්මාකාරක සතිය පිළිපෙවද මම තව එක්කිනෙකුට හෝ මැරෙන්න ඉස්සලා මේ ධාතනේ පවත්තන්න තව එක්කිනෙකුට හෝ මේ සතිය ස්ථාපිත කළ බැරිට ඕනෑ කියලා හැම කෙනෙක් දිහාම බලන්නේ තව අලුත් ප්‍රස්තාවක් විදියට. මේ ශාසනය පිළිතුරට ඒක නාක සද්ධර්මයේ හිටින්ද මොකද පාක්ෂික ධර්ම ඇති වෙන්නේ කියලා බලනකොට අපිට දවසකට ලක්ෂිකුත් එකක් ප්‍රස්තාවක් ඉඳ තියෙනවා. තව කෙනෙක් දොස් දැකලා එයාට පෞකාරයට ගල් ගන්න බැරි වෙනුවට මම යම් ආකාරයකට මේක පිළිචුයි කියන ඒ ආකාරයෙන් මේ දුකටපත් වෙච්ච කෙනාට උදව් කරන මට්ටමට යන්න කොච්චරක් සත්‍ය වඩන්න ඕනේ. සෑහෙන සත්‍ය වඩන්න ඕනේ. නමුත් දවසක් කරකට අපදාන වෙන්නේ ප්‍රස්තාව මෙච්චරයි කියලා. ඒ නිසා සත්‍ය වඩනකොට කල්යනා කියලා. ඒ මොකද අපිට පේන්න පටන් ගන්නවා මට උදව් කරපු හැම කල්යාණ මිත්‍රයෙක්ම මේකදී ලොකු කුණු මනසක ඉඳගෙන ලොකු ආදර කරනවා වගේ අපිට අතිදීක් නිසා තමයි අපි අද මෙතන ඉන්නේ අපි ණයයි අපිට මේවට කියවන්න වෙනවා අපි කවදා හරි එක්කෙනෙකුටවත් මේ යුතුයකම මේ භාරය උගන්නලා කියලා අපි ඒකෙන් සැනසීලා ඒකෙන් කොට යන්න දුන්නොත් ඔන්න પરම්පරාව විදිහට යනවා නැත්තම් අපකරා පැමිණලා කියන මේ වටිනා සද්ධර්මය මේ යුගය මේ මේ වරය අපි හිමි පරම්පරාවකට කරලා කාලකන් කෙරුවා. එහෙම කරන්න වෙන්නේ එපා. ඒ නිසා ඉස්සල්ලාම බලන්න තමන්ට සතිය පිටව ගන්න. මම මේ දේශනා කරන්නේ බොහොම කොච්චමයි. ගොඩාක් කියනවා ඉගෙන ගන්න. ඒ දේ දිනු කරලා දිනු කරලා අපි මේ හැම කෙනෙක්ගේ හැම කෙනාම සත්‍ය පිළිවෙල ශක්තිය තියෙනවා. කරන්න කරන්න නැති වෙනම කතාවක් කියලා සතිය වැඩිම ඉස්සර කරගෙන ඉගෙන ගන්න පටන් ගන්න මනුස්සයාගේ ඉගෙන ගැනීම සාර්ථක වැඩි වෙන පාටම සාර්ථක වෙනවා. ශක්තිය වැඩිම ඉස්සර කරගෙන ප්‍රොජෙක්ට් එකක් කියන මනුස්සයෙක්ගේ feasibility study එකක් කරන මනුස්සයෙක්ගේ ඒ පුරුල් භාවය, විශේෂ තියෙන පුරුල් භාවය වැඩි වෙන බව මම ජීවිතේ කතා කරා. සතියෙන් කටයුතු කරන මනුස්සයාට multi tasking එක වැඩ වැඩ 10ක් 15ක් කරනකොට ආතතියක් නැතුව වැඩ කරන්න පුළුවන් ගැතියට මමත් දැකලා තියෙනවා. ඒ වගේම පරිපාලනයක් කරනකොට නායකත්වයක් අරගෙන ඒ ඔක්කොම වැඩ තියෙන ප්‍රමුඛතාවයට දෙයට ප්‍රමුඛ තැන දීලා අනික් අයට ශ්‍රම විභජනයේ ඉඩ තියලා ඉදිරියට යන්න පටන් ගත්තාම නිකන් විතරක් ඉස්සරහට යනවා වගේ මේ සතිය පුදුම විදිහට මැනේජ්මන්ට් ටෙක්නික්ස් නැත්නම් මේ කලවනා කරන්නට දුක් දක්වන. ඒ නිසා කවුරුත් කියනවා මට වැඩ වැඩි, යුතුයකම් වැඩි, මට වෙලා නැහැ කියලා මට කියන්න තියෙන මනුස්සය තමන් ගැන අනුකම්පාවක්. තමන් ගැන ආත්මනුකම්පාවක්. ඒ නිසා කොයි වැඩේ තිබුණත් අපේ සාරිපුත්‍ර ස්වාමීන් සඳහන් කරනවා ඇත කොයි ආකාරයෙන් ඉඳලා වතුරට වැස්සක් බරක් ඇද්දත් හොඳේ පාගවන්නේ. උදන්න හොඳේ පාගත්තොත් ඉවරයි. අනිවාර්ය තමයි මේ හැම වෙලාවෙම අපිට සතියේ ඉස්සර කරගන්න ඒක පාගෙන්න දෙන්න එපා. සතියට යන්න දෙන්න එපා. පුළුවන් තරම් ඉක්මනට සතිය පිටවන්න ගත්තොත් අපි අද කරන කටයුතු මේ පැය 18 19 දාන කරන කටයුතු පැය 5යි කරන්නේ. නිරව භාවයක් එන්න පටන් ගන්නවා. ඒකත් අපි අතන රණුසාරවල් ගන්නවා. අපිට ආගමන ධර්මයට විලා ලැබෙනවා. ඒ නිසා සීල දිනාම අනුෂ්ඨාන කරගන්න අපිට ලැබිලා තියෙන වටන බුද්ධ ශාසනය. අපිට ලැබිලා තියෙන පුදුමාකාර වටන මනුෂ්‍යාත්ම භාවය. අපි මේ ඡන සම්පත්‍ය අමින්ද දෙන්නේ. එක එකනට බයිබලයක් තරම් කරුණු ඇති මේක නොකරන්න පොත් ලියන්න. එකක්වත් මගේ නම් කනට බැහැ. ඔක්කොම දුබරේ කතා. කම්මැලියගේ කතා. දැන් කොතනකින් හෝ පටන් ගන්න ඉදිරියට යනකොට එකක් සාර්ථකද කියලා කොහොම හිතනට වැඩිය විශාල පිටසක් අපේ සමාජයද සතුටුයි. ඒගොල්ලෝ ප්‍රසිද්ධ උදාහරණ පාරේ. කියා බණාය. අන්න ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න ඕන නම් තමන්තුනේ සතිය වඩනකොට ඉබේම අර කල්යාණ මිත්‍යන්ට ආකර්ෂණය වෙලා අපි මේ සාමූහික වැඩේ කරනකොට ඉන්ද්‍රිය ගමන වැඩි වෙනවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් මේ පුංචි කෘත්‍ය ඉන්ද්‍රියට කිරීම සඳහා එක එකනෙක අනිස්ථානය ගත්තොත් අනිවාර්යයෙන්ම සාධන කෘත්‍ය සිද්ධ වෙනවා. තමයි ජීවිතේට හැබැයි වෙනසක් ඇති වෙන නිසා ඒ කල්යාණ මිත්‍යත්වය හරහා මේ සති සම්බෝධන දුක සංග්‍රහ කරනවා. සති සම්බොද්ධන්ගේ වැඩ ඉදිරිපත් කිරීම සඳහා කියන දිනාට ශක්තිය දැක්ක ලැබෙන්නේ දේශනාවත් හේතු වාසනාව වේවා ප්‍රාර්ථනාවෙන් දේශනාව මෙතන නැවත කරනවා සම්බන්ධ වෙච්ච ආසාව ජීවිතාවකට සාර්ථකයි සාර්ථකයි පැයකට වැඩි වෙලාවක් කරන්නේ. ඉතින් මට තර යන්න කියලා පැයකම ආවිතර ගමන කෙදෙනවොත් මම කැමති මේ හටාති වත්තානුකූලව දේශනා සම්බන්ධව තමන් කරන වැඩ සම්බන්ධයෙන් සතිය සම්බන්ධව ප්‍රශ්න ඉදිරිපත් කරන්න කැමති නම් සාකච්ඡාවට ඉදිරිපත් කරන්නයි කියන මම කරනවා ඉඳලා. අද පංචේන්ද්‍රියට ඉස්සරහ මානස මානසයට ඉස්සරහ සතිය. මානසයට සතිය ඉස්සරහ කියන්නේ ඒකනේ සීමා අරමුණු පිළිබඳ සීමාන්තිකව වැඩ කටයුතු කරන්න ගියාම මනස හරිය මේ මිලාන වෙනවා වෙහෙසටපත් වෙනවා නිදෙදී නිදියට දෙකපා වගේ වෙහෙසටපත් වෙනවා සතියට ගියාම එකවරකට එකක් නිසා මනසට පළවෙනි වතාවට යමක් පිළිබඳ පූර්ණ අවබෝධය කියන එක තේරුම් ගන්නවා. නැත්තම් මනස තියෙන එකින් එකට පිටින් එකට පැන පැන පැන පැන යනවා මිසක් මොකක්වත් හරියට දන්නේ නැහැ. සතිය කොටු කරලා එකක් පෙන්නනවා මේකට කියන්නේ හෙලෝග්‍රැෆික් ඩයග්‍රෑම් එකක් කියලා. හෙලෝග්‍රැෆික් කියලා කියන්නේ ඒක හැම අංශයක්ම සම්පූර්ණ චිත්‍රය විස්තර කරනවා. ඒ නිසා අපි සම්පූර්ණ චිත්‍රය පැත්තක කියලා. එකාංශයකට බැලලා බැලුවොත් ඒක මුළු ලෝකෙම විස්තරය කියනවා. ඒ නිසා සතිය හරියට බොහෝ දේවල් කරනවා වෙනකොට ඒකට දැනීම මනසට කිනිගොන්නවා. ආහාරයක් අපි අපේ මනස දැනට පොළදාපු මාර්ගයක් වගේ. කිසිම ස්පාසුවක් නැහැ. කොහේ ඉඳලා කොහේ පනිනවද කියලා එක්කෙනෙකුටවත් නැහැ. චරිතයක්. එක්කෙනෙකුටවත් නැහැ න්‍යායපත්‍යයක්. න්‍යායපත්‍යේ හදන කෙනා දෙවියන් අන්තිමට කියන්න දෙන්නේ මාරයට. කෙලස් කියලා. අපි කොහෙටද ඇදිලා යන්නේ කියලා කිසිම කෙනෙකුට මොන විදිහකට කියන්න පුළුවන් නම් මම මේ හිත ආනපන කියනවා කියලා බලන්න. හිතින් එපා. හිතින්ද මනසට ආහාරය වෙන්නේ වංශින් ඇටටයි නේද? ඉකින් එකට පැනපැන යනවා කියලා කියන්නේ පුදුමාකාර වෙහෙසක්. ඒක පුදුමාකාර ආතතියක් අසහනයක්. ඒ නිසා තමයි තමන් අනුකම්පා කරන්න කියලා ඒක අපි කියනවා අර්ථ කුසලිය කියලා. අර්ථ සිද්ධිය කරන කෙනා අඩු ගන්න මේ වැඩ ASCII එකක් අලංගතිය. අරමුණකට ඒක දාලා ඉන්නවා කියන්නේ. සත්‍ය පිටුන ගැත්තේ තාවොත් වෙන්නේ ඒක පොදුයි පරිසවාදයේ ලස්සන කියනවා. අපි මුළු සංසාරයක් පුරා වැරදි විදිහට මේ මනසේ ඉදුවත් එක චිත්තක්ෂණය සත්‍ය පිටුවම ඒ චිත්තක්ෂණය සියරම මෝහ පටල කපලා ඒ චිත්තක්ෂේත්‍රයට ආනිසංශ එත්තෙන් එකට එක තියෙනවා. ඒකට කියනවා සාන්දෘෂ්ටික ඵලෙ කියලා. සාත්කරණ කොච්චර බහුවල තිබුණා බහුව කොටක් නංක චිත්ත රීගා චිත්තක්ෂේත්‍රේ විශ්වාස නැහැ. අන්න ඒක පෙන්වන එක තමයි බුදුහාමුදුරු කියන්නේ මොනතරම් පව කරන හිතියත් බුද්ධහම පිළිගත්තේ නැතත් මේ කරලා බලන්න කෙරුවොත් නැත්තයි ඇවිල්ලා බලපන් කියන්නේ සාන්දෘෂ්ටිකයි. ඒක ලබන අත්දැකීම. ආනේ ඒක නිසා මනස කොච්චර අපි පීඩාකාරී පැත්තක් කරත් මේක වෙහෙස කරලා තිබ්බත් එක චිත්තක්ෂණ සතිය තිබ්බ ගමන් මනස තේරෙන පටන් ගන්නවා අම්මා ගොඩ කොට දින බඩක් වගේ සැනසෙනවා ඒක තේරුම් ගන්නකට යායක සතිමත් වෙන්නේ නැත්නම් චිත්තක්ෂණ රාශියක් සතිමත් වෙන ගත කරන එක තමයි ප්‍රතිපදාව කියන්නේ. එතෙන්දි කරන්නේ හඳුන්වා දෙන එක විතරයි. නිකන් අහන්නේ හඳුන්වා දෙන. ඊට පස්සේ අර දිනේ වැඩි කරගෙන යන එක නිසා අසත්‍යමත් මනස කියන්නේ ගොඩ දාන ආලෝකය. පොට්ටි උඩ දීප කුඩලියක් වගේ. වැඩිම අර මේ චේතනමේට අඳුරට තමයි කියන්නේ. ඒ නිසා ඒ නිසා ඒ සත්‍ය වඩන කෙනාට ඒක පිළිබඳව හොඳ අවබෝධයක් මේ කරන වැඩේ පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. ඒක නැත්නම් යාට තේරෙන්නේ නැහැ. මෙච්චර සංසාරයක් මේ අසත්‍යමත් ඉඳලා සත්‍යමත් මට්ටමටපත් වෙනවා මොකද මේ කියලා හිතා ගන්න බෑ. ඒ නිසා අනුත්පාද කාලේ කොච්චර උත්සාහ කරත් කිසිම කෙනෙකුට කවදාකවත් මේ මතක නැහැ. එනි කරන දේ අවබෝධ කරගන්න බෑ කියලා දීලා නැහැ. ලෑස්ති මනසක්. තමයි කියන්නේ ලෑස්ති මනසක් හදලා එහෙනම් ඉඳලා මේ විදිහට බලන්න කියලා අපිට කියලා තියෙනවා. ඒක අපිට හම්බෙච්ච ලොකුම දායකයක්. සෝදාස දෙවියන් සිද්ධ වෙන විද්‍යාත්මකව ආගම් දාර්ශනිකව මෙහෙලා තියෙන්නේ ඒ සියලුම දෙනා දැන් මේ කියන විදිහට තවතමන්ගේ ආගම් දෙකේ අපි අතුලේ මුල සියලුම දෙනා කියන වාක්‍ය විසරයට චතුරාර්ය අවදාපෝ අවබෝධ කිරීම ඇත්තම චතුරාර්ය සත්‍ය කියන එක අපි තියරිටිකල් මැක්සිමම් යන්න පුළුවන් එක නමුත් වර්තමාන මොහොතේ සාරයෙන් තොර තොර වෙන්න පුළුවන් වර්තමාන මොහොතේ ආතතියෙන් තොර වෙන්න පුළුවන් ගැන චිත්තක්ෂණය දෙන්නද අරකට මම උත්තර දෙන්නේ නැහැ මොකද ඒක අපිට ගොඩාක් කල් එක ලොං ටර්ම් ප්ලෑන් එකක් තියනකල් මැක්සිමම් මේක පෙන්නලා දුන්නොත් මම හිතනවා ඒක මානවයට අද තියෙන මේ අසහනයට මේ ග්ලෝබල් හීටින් එහෙම නැත්නම් මේ පරිසර දූෂණය ඒ ඔක්කොටම යාට තේරෙන තියෙනවා මේක කිසිමකට තියෙනවා ඒකේ එකම කිට්ටුම ආසන්න ගන්න මනුස්සකම විතරයි ඔය කියන ආගම් ભેදයක්, කුල ભેදයක්, වයසවත්, පොතක් එකමවත් දැනුමක් නැහැ. අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට මානවය තේින්නේ නැහැ. අපිට බේන්නේ ගෑණියෙක් තේින්නේ. අපිට බේන්නේ උගතෙක් නුගතෙක් නෑ. අපිට බේන්නේ තරවත් තරම් දෙයක්. ශාපයක් අපිට වෙලා තියෙන්නේ. බුදුරජාණන් කවදාකවත් මිනිසෙකුට අවතක්සේ උකට දෙනවා කියලා බලන්න. කුල පිළිදේ නිසා මොනම දෙයක් නැහැ. ඒ නිසා අපි කවදද නැවත එකම මානව පෞලේ සාමාන්‍ය පැත්තට එන්නේ ඇත්තටම කියනවා. ඒ කාරණා නිවන ඕනෙත් නැහැ. මේ සංසාරේ පුරාවට මේ මේ නවීන විද්‍යාවක් හරහා මේ දැනුමක් හරහා එක එක කුලංකාවන් දවසින් දවස පන්තිදේශ පිටිදී කැටි කැටි කැටි කැටි අරින්න ප්‍රධානම හේතුව ආගම කිව්වොත් උගල කැමති වෙන්නේ නැහැ. මේ සියලුම වේදවල ප්‍රධානම හේතුව ආගම. ඒක තමයි කාල් මාක්ස් තුමා කිව්වේ. මේක අපින් වගේ දෙයක්. කෑව උල්ලහට. ඒ නිසා ආගමත් පැත්තකට කරපන්. මොකද ඒක ත්‍ත්වගත කරනවා. මනුස්සයන් කරතලේ දින පූර්ව වගේ කල්පන. බුදුරජාණන්සේගේ වැඩේට ඕනනම් ආගම කියන්නේ මේක ආගම කරන්නේ ආගම කටුව නෑ බුදුහාමුදුරුවෝ. ඒ සාන්තුෂ්ඨික බලයක් නෙමෙයි මේ දැන්. ඔය සම්ප්‍රදාය දෙකක් කරා නැත්නම් මම මැදියත් නෑ. ඒක නිසා අද සත්‍ය ගැන කතා කරනකොට ඒ සාන්දෘෂ්ටික වාදය තමයි ඉදිරියට යන්නේ. ත්‍රිවිධතර සත්‍ය හෝ සෝවාන්ති මාර්ගඵල හෝ මේ නැත්නම් විපස්සනා ඥාන හෝ නැත්නම් ධ්‍යාන පිළිබඳ තියෙන මත්තක ලැබේ. මේ දැන් කියන දේ වලන්නේ වර්තමාන මොහොතේ කියන දේ ඒක අත්දකින මිනිස්සුන්ගේ අපිට හිතනට වැඩිය වර්තමාන මොහොත අත්දැකීම මේ තරුණ පිරිසල ජීවිත උපකරණ මේ කුකුරක් වගේ තියෙන අවාසනාවක්. මේ අධ්‍යාපන ක්‍රමය නිසා උන්ට උත්ම ගන්න වෙනවා. නිහරක. දැන් ජීවිත හිර වෙලා කිසිම වෙලාවක් නැහැ මේක ගැන කතා කරන්න. අන්තිමට හොට පිට හැට පිට හොට වෙන එනකොට ඕන්න බංගල් යනවා රතිය පිටවන්න හදනවා එතකොට වම තියෙනකොට දකුණ යන්නේ උතුර වන්නකොට දකුණ පේන්නේ ඕන්න පටන් ගන්නවා. බුදු දන්දිකේ ජීවිතේ ප්‍රථම යාමේ කරුකේ ස්ථිතියේදී භද්‍ර යවණේ පුරවන්න දෙන්නේ. මොන් මේ කාම ලෝකේ ඒ පැත්තේ හිතයිද? මොකු වෙයිද? ඒ ගිනිපු කරනන් කියන්නේ එකම අභිප්‍රාය මගේ එකම අදහස මේක පුළුවන් තරම් කර්ම පිළිසොල්ට දෙන්න ඕනේ. අපිට කියන්න ඕනේ ආරම්භ කිනේ කිතිබොත් අසහනය අඩු මේක තිබොත් ඒ වගේම මේ සම්බන්ධතාවක සංනිවේදනයේ වැඩෙනවා මේක තිබුණා. ඒ නිසා ඕගොල්ලෝ නිකන් මේ ඉන්නවත් අපි එපා චතුරාර්ය උනේ නෑ. මේ පාඩම් කරන එක මට ගිහින් ඉන්න. ඒ නැත්තම් අපි දන්නේ හදේටම ලියන්නේ සංනිවේදනයේ කරන මේ ලකී තියනවා කියුවොත් අපි තෙරපිටික් පැත්තෙන් දානවා. අපි දෙන්නේ ජනප්‍රිය පැත්තේ. මේ සාතිය කරකොල අරගෙන යනවා ඔය කියන චතුරාර්ය සත්‍යෙට පොහොය. ඒ නිසා මේක ඉදිරිපත් කිරීමේදී ක්‍රමයේ ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමයක්. ගන්නකන් ඇත්තට බටහිර ලෝකයේ අද කියන වැඩකට අපි අවබෝධයක් ලබන්නේ ඒකල අපි වෙදකමට වැඩිය හිතකම හොඳයි කියන අපේ සම්ප්‍රදායත් මේකත් එක්ක දාලා පගන ක්‍රමානුකූලව දුකක් කරන්න තමයි තියෙන්නේ ඒ නිසා විතර ඉතිසක් කරන ක්‍රමය ඒ ක්‍රමයේදී හරි වැදගත් කරන් තියෙනවා අපිට තරුණ පිරිසට ආගමක වාදී විදිහට දැඩි හරියන්නේ ලංකාවේ නැහැ ඒ නිසා ඒකට යන්න ඕනේ උත්තර උගත් පිරිස් උන්ට යමක්මක් තේරෙන කට්ටිය. ඒ තරුණ පිරිස වලට අරගෙන ප්‍රයෝජනෙ සලකලා කියලා මම කියන්නේ utility value. ආන්න එක දාලා දුන්නොත් මම හිතනවා ඒක නිසා අදහසක් තියෙන්නේ මේ ඉස්කෝලේ ළමයින්ට. මට උගන්වන කාර්ය කිව්වේ ડોક્ટર බරක් හම්බ යුනිවර්සිටි එකේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකට සතියක් දාන්න. එක සතියක් සතිය උගන්වන්න. එතකොට කියන්නේ අපි යන කාර්යය වුණා ඉංග්‍රීසි මීඩියම් ප්‍රෝග්‍රෑම් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක ඔරියන්ටේෂන්. ඉතින් මම කොහොමද ඕකට කරන්න දන්නේ නැහැ මම හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා මට දැනෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ දැන් හිතනවා දුන්නොත් ඒක අල්ලන්නේ ඉස්කෝලේට අපි එසෙන්ටි කියලා විනාඩි 5ක් දැන් ඇමරිකාවේ සෙන් ෆ්‍රැන්සිස්කෝ ස්කූල්ස් වල විනාඩි 10ක් ඇතුළත බැලීම කියලා රෙක්ටර් ඉඳලා ප්‍රින්සිපල් ඉඳලා ඔක්කොම වාඩි වෙලා ඉස්ස දිශ බැලීම කරනවා බ්‍රිටිෂ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 90ක් දැන් ගිවිසගෙන ඉන්නවා. හැම ඩිබේට් එකකටම ඇවිස්සල විනාඩි 10ක් මයින්ඩ්ෆුල් වෙනවා. නිව්සීලන්ත වල කරිකුලම් එක දාලා. ඉස්කෝලේ පාඨමාලාවට දාලා. ඉතින් මේ දකල දෙවියන් පිළි ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍ය කවදද මේක? කොහොමද අපි මේක ඉදිරියට ගෙනියන්නේ? ඒකයි අපි කරන්න ඉස්සරම අපි මේකෙන් ආර්ය වෙන්න ඕනේ. ආර්ය වෙලා බලන්න ඕනේ ඒක ඒ ප්‍රයෝජනේ සලකලා ප්‍රායෝගික ක්‍රමයකට මේක ඉදිරියට දැම්මොත් ඕනම රැස්කරදී අපේ සිංහල පොළ තේරුම් ගන්න. උද අපේ પરම්පරාවේ ලැබුණ දීපු දෙන්නේ ඒක. ඇතිබගුලලා කියන දෙන්නේ. ඒක නිසා බරපතල ප්‍රයෝජන අපි ඉස්සරහට ගන්නෑ. ඒක පුංචිකල කලකට නිසා නෙවෙයි. එතනදට පේන ටික සාන්දෘෂ්ටික බලතුල. එහෙනම් මේක දිකිනවා කොහොමද ඇති කියලා මට capacity building area capacity building area ಈ ಕಾರ್ಯ ಪ್ರತ್ಯಕ್ಷ ಈ ಬರ್ತದೆ ಈ ಕಾರ್ಯ ಕಾರ್ಯ ಅಲ್ಲಿಂದ ಅಲ್ಲಿಂದ ಅಗ್ನಿ ಪ್ರತ್ಯಕ್ಷ නෑ අපි අර එක වැඩෙන් එක වැඩේට ටෙන්ෂන් එක ඇදිලා යන ගතියක් නැති සතිය කරන්නේ තින් ස්ලයිසිං ඔෆ් ටයිම් එක වැඩක් කරා ඊට පස්සේ විස්රාම වුණා ඊගා වැඩේට ගියා ඒක විස්රාම වුණා ඊගා වැඩේට ගියා ඒක තමයි ස්ට්‍රෙස් එක බීට් අප් වෙන්නේ ඒ නිසා ඒ බීට් අප් වුණා එතනකට කැඩෙනවා මේක අපි දන්නේ නැති සාර්ථකයක් ඒක නිසා අපිට ඕන කරලා තියෙනවා මේ ටයිම් එක චන්ක් එකකට දාපුවම ටෙන්ෂන් පුළුවන් තරම් තින් ස්ලයිසිං යනවා ද්‍රේම ගොඩක් ගන්න එක වැඩකට එක අණුවයි ගන්න. කාංශෝයි ගන්න. එක පාටිකල් එකයි ගන්න. එතකොට ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක නිසා ඊළඟට කරන්න බෑ අපිට. කූර කූර ගත්තාම සුසුස් පාරවන්නේ. අපිට ඊළඟට දුන්නත් ඕනගේ මොන විතරම ඒක බරපතල වැඩි කරන්න බෑ කියලා. ඒ කියන්නේ ඊළඟට පොඩි කූර ටිකක් මෙතන තියෙන්නේ බොහොත පට්ටේ ගලෝක කූරක් කඩලා බලන්න. ඒක ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට දෙන්නේ කහරේ. ආදී ඉලෙක්ට්‍රික් ඒ වගේම බහුම සත්‍ය වඩවන ස්වභාවය. හැබැයි ඒක දෙන්න ඕනේ අභියෝග ස්වභාවයෙන්. රැඩිකල් විදිහට විප්ලවීය ක්‍රමයකට අභියෝගයක් විදිහට. දීපු ගමන් ඒක වැදුනට පස්සේ ආයෙක විනෝදාංශයක් කරගන්නවා රහසේ. පුළුවන් අතර සත්‍ය වඩන්න කියනවා. ප්‍රශ්නයක් අහයි. දවසේ කවදද කොයි දෙයක් අතනේ සත්‍ය වඩන්න බැන්නේ? ඉස්සල පටන් ගන්නම් කොයි බාහුරුවරයද හොඳ පොතන සතිය ගන්න ආනාපානෙ කරන්නේ පිම්බි වැංගි කරන নানা ආකාර ප්‍රශ්න පටන් ගන්න කරන කරන හැටිදී කොයි වැඩේද සතිය වදන් බැරි ත්‍රිපිටකේ ගත්තොත් ජීවිතේ හැම සිද්ධියකදීම සතිය වල නිවන් ලැබුවයි ගැන තොරතුරු ඒසන් ඒක ආරම්භයේ පුංචි එක සහැල්ලු කරලා දෙන්න. අර ඔබේ පරවතන දෙක ගන්න නැතුව දාපු ගමන් ඒක පොඩි කට්ටියට නිකන් ඉලකටක් කරනවා වෙනුවට කුමක් කරන වැඩි තමයි කරන්නේ. ඒ කැපැසිටි ගැන කතා කරනකොට කියන්න තියෙන්නේ අද ඒ මයින්ඩ්ෆුල්නස් නැත්නම් ඔය නියුරෝ සයන්ස් ගැන කතා කරනවා කියනවා. අපි මැරෙනකම්ම භාවිතා කරන්නේ අපේ මොලේ කැපැසිටි කියන සිවිල් දෙක. අපි ස්පෙෂලායිස් වෙන්න වෙන්න 100ට එකට බයි. නැත් එක මොනවද එකතු කරන්නේ. ඒ ෆීල්ඩ් එකේ ලොක්කා. ඒ වටපිට හැරෙන්නත් බැහැ. බුදු දානන්තේ සාරවත්යි. සිය සිය දැකලා කතා කරන්නේ නිසා අපිට මේ 100ට එකක් කියනක දෙක කරගත්තොත් කියන දෙකක් තියෙනක හතරක් කරගත්තොත් කරන්න කැපැසිටි වැඩි වෙනවා. ඒ නිසා පෙන්නලා දීලා තියෙනවා බ්‍රේන් එක වැඩ කරන හැටි බලපුවාම මයින්ඩ්ෆුල්නස්ලා එකක් ගැන සියල්ල දැනගන්නකොට අපේ නියුරෝ බිට්ස් වැඩ කරන හැටි එක එක අලුත් සර්කිට්ස් වැඩ කරන හැටි ෂෝට් සර්කිට් දාගෙන අපි දන්නේ නැති පැතිවලින් යනවා මේ නිකම්ම දෙකියක්. අර ට්‍රැක් එකේ නෙවෙයි යන්නේ, රට් එකේ නෙවෙයි යන්නේ. ආන්නේ අලුත් වෙන ගතිය මේ සමාජයේ දෙන්නේ නැහැ. සමාජය අපි එක ට්‍රැක් එකකට දාලා රට් එකකට දාලා නාකිකෝ. සතිය අපි සම්පූර්ණ අලුත් පැතිවලට දාලා අලුත් නියුරෝ වික්ස අලුත් නර්වසිස්ම වැඩපාරදී අපි කරනවා. ඔයෝ මරණනම් අපි මෙච්චර ලස්සන බ්‍රේන් එකකින් කොච්චරද වැඩ ආරම්භ කරන්නේ. ඒක කියලා හිතනවා මේක චීරියක් කරගත්තොත් ඒ මේ සියලු එන ඕනෙම දෙයකට මොන දෙන ගැටියට આવොත් මුත්තටම අපේ ජීවිත අධ්‍යයනයකට ඇති විශ්වවිද්‍යාලයක් වගේ නැත්නම් ෆුල් ඉක්විප්ඩ් දෙකකට දෙකක් වගේක් දවසකට හම් වෙන පොරතුරු තේනමක මේ මේ වෙනතර එන දේට මුහුණ දෙන එක මුතුම එක කරන ශක්තියක් එන්න ගන්නවා දැන් අපිට මොන යන්නේ තියෙනවා මම මෙන්න මෙතන සමහර කරනවා අපි ඊළඟට දෙමාත්‍යාගේ ප්‍රධාන දායකයාගේ පතන සෝක්යක් කතා කරලා මේකට සිද්ධාසතම් කරගන්නවා ශ්‍රී ඩොක්ටර් සාමිනාත් අපේ ඉති ආරාධනා ඉසත්ති තාවපාසයේ දරන්නේ ඒ ආරගෙන දෙක ඇවිල්ලානේ තමයි දෙයක් අරන් දිස්නා Thank you. විතරයි නිවන ආරක්ෂා කරගන්න මනෝවිත අවතන ඒ මානසික මම සමාන ඕනෙත් මාරණ සිනෝ මොනවාට විමුක්ත සාමයන් කාලයක් අපිට ආයෙත් කියන මේ සාකච්ඡා කරන විස්නාව ඒ දෙකේ තියෙන ඒ කියන්නේ මොනවාට අපිට අවස්ථාව ලබා දෙන්නේ මට කාරණා නම් කරන්න පුළුවන් මේ කොළවල කරන්න කැලේ තියෙනවා. කැලේ නම් කොහොමදද ඉන්න උත්සාහ කරනකට සාධාරණ නම. බොහොම නම් කියන බොහොම මොකක්ද ආඩම්බරේ කියන වනචර වෙන්නේ. ඒකත් වනචර වෙන්න වනචාරි වෙන්නේ. ඇවිදින්න බලන්න කැලේකට ගියාට පස්සේ ඒක සම්පූර්ණ දක්ෂතාවක්. ඉතින් මේ බෑරම වෙන මොකක්වත් නැහැ. මම දන්නවා ඕගොල්ලෝ කාර්ය බහුල ඒ නිසා මම කරන දේවල් මම මේ කියන දේවල්ට උපාසෙත් ලක් කරන්න පුළුවන්. ගිය දවසට තියෙන්නේ. ගිය දවසට තියෙන්නේ මම ජීවිතේ දැන් අවුරුදු 25ක් දැන් 28ක් විතර වගේ. කැදී ගත කරන මම තීන්දුවේ වචනම ඒ සියල්ල කරලා. මොන විදියෙන්වත් කතා කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මම ආදරණ කරන සමගින් නම් මේක නෑ කියන්නේ. නමුත් පරණාර්ගල තමයි අනිත් පැත්තට වරෙන් අපි කියතරත්. ඇවිල්ලා මේ ඕනම කෙනෙකුට આવොත් වරුවකට හෝ දවසකට හෝ මාසෙකට හෝ ඒ කටයුතු කරනවා නම් ගොඩක් ආඩම්බර වෙන්නේ කාන්තා පක්ෂේ ඉන්නේ. අරණ්‍ය වාසී ජීවිතයකට අපිට කාන්තාවට නැවතුම් පාසුවක් වෙන පුළුවන් කමක් තිබුණේ නැහැ. දැන් අපි 2010 ඉඳලා අපේ කොටසටි 90ක් කරලා තියෙනවා හැමදාම කාණ්ඩපක්ෂයේ හවුස්ෆුල් 35කට දෙන්නත් ලබන්න කරන්න පුළුවන්. ඉතින් අන්නේ කටයුතු වලට අන්තිම කොරමද මම මෙතේ කළා කියලා තුන්වන පොලක දවස් වල පිළිවෙල කරා. ඒවට සම්බන්ධ වෙන්න. ඒකත් දැන් එහෙම ළමන පාරකට සංවිධානය කරන කරන බලාපොරොත්තු වෙනවා. එම සම්බන්ධ වෙන මොකද නැත්නම් වාක්පය කරන දෙයකට යන්න. වාක්පය කරන පිටිච්ච එකට යන්න මොකද ඒකට අනුත්‍යක් නිසා. නමුත් ඒ නිසා මම පොළඹ වෙනවා. දැන් සම්බන්ධ වෙලා ඒ කටයුතුට අන්‍යෝන්‍යයෙන් සම්බන්ධ වුණාට පස්සේ අතිනත බැඳගෙන ගියොත් හරිම සුන්දරයි. ඒ සම්බන්ධ කරනාට නම් ඉදි කරන්නේ නැහැ. මම දෙන එකත් ඉදි කරන්න ගන්නවා. අර ඒකත් තවත් කීපයක් කළොත් අපේ ස්වාමීන් වහන්සේගේ ධර්මදේශනා ගොඩාක් ගැඹුරුයි. මේ මතු පිට අතගෑමක් විතරයි කරන්නේ විශේෂයෙන්ම ධර්මයේ මේ අරවත් දේශන එක පාරකට නෙවෙයි ස්වාමීන් වහන්සේ කරන්නේ දීර්ඝ දේශනා මාලාවක් හැටියට ස්වාමීන් වහන්සේ දේශනාවක් කරන්නේ ඉතින් ඒක බලන්න ඕන නම් වෙබ්සයිට් එකක් තියෙනවා මේ බඩලියක් තියෙනවා damsara.org කියන එච්චක නැත්නම් ඒක D A M එසේ ආදි දක්වා කි ඒකද ගිහින් රෙජිස්ටර් uh, ඒ කියන්නේ ඒකේ ෆෝම් පිටුවේ ඇතුළේ පිටුවේ බාංගන්ත uh, පැත්තේ උඩ තියෙනවා රෙජිස්ට්‍රේෂන් කියලා uh, first name surname නම් දෙක දාලා ඊමේල් අංකේ දැම්මොත් ඊමේල් එකත් එක්ක දාලා රෙජිස්ටර් වුණොත් එතකොට ඒ වෙන ධර්මය තමන්ගේ ඉන්බොක්ස් එකට අලුතෙන් එකක් දැම්ම ගමන් ඉන්බොක්ස් එක කෙලින් වෙනවා. ඉතින් ඒක ලොකු ආශයක් විග්‍රහයකට එක්ක එන්නේ. නිවුස් ලෙටර් එකක් එවනවා. ඒකේ මම විග්‍රහයකට එක්ක ස්වාමීන් වහන්සේගේ බණ ගැන සංක්ෂිප්තව දාලා ඒකේ වටම උතන එක ලොකු ආශයක් වෙනවා. ඉතින් කැමති කට්ටියට පුළුවන් වෙබ්සයිට් එකට ගිහින් එතකොට අද ඇසිච්ච එක ප්‍රශ්නයකදී මේ අවස්ථාවේම ධර්මයේ කොහොමද අපි අත්දකින්නේ කියන එක බොහොම ලස්සනට දේශනා තුනකින් කෙටි කරලා ස්වාමිනාස ඊළඟදී ඔක්ලන්ඩ් වලදී දේශනයක් කරා දේශනා මාලාවක් කරා දානුසෝනිය සූත්‍රය ඒක අහන්න මීට වඩා ගැඹුරෙන් ඒක ලස්සනට විස්තර වෙනවා ඒක announcement page එකට ගිහින් එතනින් හොයාගන්න හැකි මොනවද දැන් මේ වගේ ඉස්සර කියලා. ඒ අනුව මේක බලන්න අහන්න පුළුවන්. ඒ වගේම ස්වාමීන් වහන්සේ mindfulness එක ගැන කතා කළා. නුදුරු අනාගතයේදී ඒ කියන්නේ බොහෝ විට එන මාසෙදී ලංකාවේ පළවෙනි වරට mindfulness website එකක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඉංග්‍රීසි සහ සිංහල භාෂා දෙකෙන්ම ඉදිරිපත් වෙන්නේ. එතෙන්දී ඔය කරන එකතු කිරීම අපි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒතුළු මේකට සම්බන්ධ වෙලා හිටියොත් මේ announcement එක ලැබේ link එක ලැබේ. අපි සම්මතනකොට ධර්මදේශනා නිමාවක් සටහන් කරමින් ඒතාවදාදී ගාථා සාධාරණ කරලා මේ වගේ වැඩක් කිරීමේදී අපිට පේන උපදෙස් දක්වලා වූ සියලුම සත්පුරුෂ මන්දේ මේ අපි රැස්කර ගන්න ලද කුසලය අපි ඇත්තම කියන්නේ මේ සාදු නාමය ආරා ඒ ඇත්තෝ සාදු කියලා අනුමතන් යුක්තවා කියලා සාදු කාරණා ඒ වගේම අපේ ඥාති සමෝදේ නෑයෝ මෙතන හිටියා නම් හොඳයි තවත් ඒ වෙලාවට නැති ඥාතිින්දෙන්නේ අපි එක එක කෙනෙක් නියෝජිත වුණා විතර ඒ නියෝජිත වශයෙන් අපි සියලු ඥාතිින් වෙනුවෙන් මේ පිට මුදිතා ශීක්ෂේ අනුමෝදනා ශීක්ෂේ අනුමෝදනා කරන ඥාතිින් වෙනුවෙන් සියලු ඥාතිින්නේ ඥාතින් වෙනුවෙන් පාත්‍ර මේ සාධුනාදී අහලා ඉන්නා තැනක සිට මේ පිනානුමෝදන් විත්තා කියලා ඥාතිින්නේ සාධුනාදී අපි අපි වෙනුව මේ සංසාරේ පුරාවට යම් ආකාරයක දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනා වශයෙන් යම් සත්‍යයක් පිළිතලා තියෙනවනේ ඒ ඇති කරගත්තා වූ සියලු කුසලත් අද මේ ධර්ම දේශනාවේ රැස් කරගත්තා ආගමතු ශක්තිය අපේ කල්යාණ මිත්‍ර සම්පත්තිය තවදුරටත් ලැබේවා මේ බෝධිපාක්ෂික ධර්ම මේ ජීවිතේදීම මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම මේට වඩා සමීපව දැක දැන ගැනීමට අපාපටත් මේ කුසලයේ එකතේ හේතු වාසනා වේවා කියලා සාකච්ඡා.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 සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සීලවන්තං කුමවන්තං පුඤ්ඤක්ඛිතානුස්සර දුක්ඛේන මයාලබ්ධං බුද්ධ කුත්තං නමමහ සාරිපුත්‍රාදි තේරාණං ආගතං පටිපාතිය සද්ධා සීලං දයාවාසං මුදත්තං පදමාම සුඛී හොන්තු සුපත්තිත්වා සුපත් සුපත්